ඉතින් කවුරුත් දන්නා පරිදි අපි නිබ්බේධික සූත්‍රය මූලික මාතෘකාව කරගෙනයි මේ දේශනා මාලා පවත්වාගෙන ඉන්නේ. ඉතින් මේ සූත්‍රයේ සඳහන් ධර්ම මාතෘකා අතරින් මේ කාමය ගෙවම් කරගෙන අපි දැන් මේ වේදනා කියන මාතෘකාවේ ඉන්නේ. ඉතින් සරුවචනාංශ විසින් යෝජනා කරන ලද පරිදි මේ වේදනාවේ වේදනාව කියන්නේ මොකද්ද? වේදනාවට ආරම්භක හේතුව මොකද්ද? ඒකේ ඉතිරි පැතිරි විවිධාංගීකරණය කොහොමද? ඒකේ විපාක කොහොමද? වේදනාවගේ නිරුද්ධ වීම කොහොමද? නිරුද්ධ කිරීමේ ප්‍රතිපදාව නිරුද්ධ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව මොකද්ද කියන මාත්‍රකාපියේ ශක්ති ප්‍රමාණය ඉදිරිපත් කරගත්තා. ඉතින් යම් ආකාරයකට යම් කිසි කෙනෙක් මේ කියන බෙදා දැක්වීමේ ක්‍රමය අනුව විභජනය ක්‍රමයේ අනුව හොඳට මේකට අහුම්කම් දීලා මෙහෙම බලන එකෙන් මේ කියන විදිහේ නිබ්බේද පරියාය නිබ්බේද භ්‍රමචාරියට රුකුලක් වෙයි කියලා ඒක හොඳට හිතට වද්දාගෙන ඊට පස්සේ යනුව කුසල ඡන්දයක් ඇති කරන කටයුතු කළොත් ඒක සාර්ථක ප්‍රතිඵල දීගෙන එනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් ඒ ਸਰවඥාන්සේ බලාපොරොත්තු වෙච්ච විදිහට වේදනාවගේ Nirodhaය දැක ගන්න පුළුවන් වෙන්න ඕන. ඉතින් ඒක යම් දවසක ඒ Nirodhaය සාක්ෂාත් කර ගැනීම තමයි ආර්ය ශ්‍රාවකත්වයටපත් වෙනවයි කියලා කියන්නේ. ඉතින් මේ වේදනාව පිළිබඳ පරිච්ඡේදය නිව කරන සරුවච්චන් වහන්සේ යම් ආකාරයකට ඒ ආර්යයන් සාර්ය ශ්‍රාවකයන් වහන්සේ නමක් වේදනාවේ මේ හය පැතිකඩ දැකගත්තොත් ඒ කෙනාට Brahmacharya සම්පාදනය කරගන්න පුළුවන් වෙනවා කියලා ඒකයි මේ සරුවචනාංශයේ මේ විදිහට මේ වේදනාව කඩා බෙදලා දක්වන්නේ කියන එක අර කියාපු ආරම්භ කර මාතෘකාව එතනින් સમાપ્ત කරනවා. ඉතින් ඒ අනුව බලනකොට භාවනා කරන පිරිසක් වශයෙන් මේ පිළිබඳව යම් යම් අවබෝධ අත්දැකීම් වශයෙන් උත්තින පිරිසක් වශයෙන් අපි අද දෙවෙනි දවසටත් උත්සාහ කරන්නේ මේ විදිහට වේදනාව පිළිබඳව හොඳ උපදේශ පන්තියක් හිතේ තියාගෙන ඒ සඳහා අවශ්‍ය ශ්‍රද්ධාව, විරිය, සති, සමාධි, ප්‍රඥා යම් ප්‍රමාණයක් තියාගෙන වේදනාවත් එක්ක වැඩ කරනකොට මතුවිය හැකි දුෂ්කරතා ඒ වගේම එවැනි දුෂ්කරතාවයක් මතු වුණොත් අපි කොහොමද ඉදිරියට ගමන් කරන්න ඕනේ කියන පැති අද අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ නිසා වේදනා පිළිබඳේ මූලික ලක්ෂණ පිළිබඳ අවබෝධය අපි මතක් කරගන්න ඕනේ. එහෙම නැත්නම් ඒක නිතරම භාවනාවේදී අලුත් කරගන්න ඕනේ. ඒ සඳහා හරි සජීවී ධර්ම සාකච්ඡාවක්. එහෙම නැත්නම් ජවනිකාවක් වේදනාවේ පිළිබඳ විශේෂයෙන් අපිට හම්බෙනවා චුල්ල වේතල්ල සූත්‍රයේදී. ඒක මේ වේදනාව පිළිබඳව සෑහෙන කරුණු කාරණා කිඩු කරලා ගොනු කරලා දක්වන නිසා මේ වෙලාවේදී ස්වල්ප වේලාවක් ඒ සඳහා ගත කරන්න මම බලාපොරොත්තු වෙනවා. ඒකදී ඒ විසාක උපාසකතුමා ධම්මලට ඉන්න රහත් මෙහෙණින්නාංශයෙන් ප්‍රශ්නයක් අහනවා. මෙහෙණින්නාංශේ රහත්ද නැද්ද කියලා දැනගන්න අදහසින්. උපාසකතුමා හිතානින්නේ තාමේ තත්තරපත් වෙලා නැහැ කියලා. නමුත් මේ සාකච්ඡාවේදී පේනවා කොච්චර ගැඹුරක් විශේෂයෙන් මේ වේදනාව පිළිබඳව අවබෝධ කරලා තියෙනවද කියලා. කෙසේ නමුත් අපි ස්තුතිවන්ත වෙන්න ඕනයි විසාක උපාසකතුමාට මේ ප්‍රශ්නේ ගොනු කරන ආකාරය පිළිබඳව. මොකද ඒක සාමාන්‍ය කෙනෙකුට එහෙම එහෙම ප්‍රශ්නයක් ගොනු කරන්න පුළුවන් තරම් විෂද භාවයක් නැහැ. ඒතුම අහනවා ආර්යාවනි සැප වේදනාවේ සැප දුක් දෙක මොකද්ද කියලා. මේක සාමාන්‍ය ප්‍රශ්නයක් නෙවෙයි. මොකද අපි දන්න විදිහට සැප වේදනාව කියලා එකට නම් කරා නම් ඒක සැප වේදනාව තමයි. නමුත් මෙතුමා ඒ වෙනකොට අනාගාමී මාර්ගස්ත කෙනෙක් වශයෙන් මේ වේදනාව කියන එක මේ බැලුව බැල්මට මූණත වටිනාකම සැප වුණාට ඒකේ ගැඹුරක් තියෙන බව ඒත්තු ගන්නණ්ඩයි ඒ වගේම ඒක පිළිබඳව ප්‍රශ්නය දැනුම පහුරු කාලා බලණ්ඩයි ඉස්මතු කරගණ්ඩයි කොනහණ්ඩයි මේ ප්‍රශ්නේ අහන්නේ සැප වේදනාවේ සැප දුක් දෙක මොනවද කියලා. ඒත් එතකොට කිසි පැකිලීමකින් තොරව ධම්මදින රහත් මෙහිනාසෙ මතක් කරනවා උපාසක තුමනි ආර්යයන් ආර්යයයි ආර්යය මේ සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි ඒකට කාමරාග අනුසේ විදියට කටයුතු කරනවා කියලා. ඉතින් මේක සෑයෙන භාවනා කරලා එහෙම නැත්නම් සුතමේ ඥානෙ ඇති, චින්තාමේ ඥාන ඇති කෙනෙකුට මේකෙන් ලොකු වේදනා පිළිබඳ ලොකු විවරණයක් විස්තර විභාගයක් ඇති කරලා දෙනවා. මොකද අපි සාමුතිය වශයෙන් සැප වේදනා සැප වේදනා වශයෙන් මූණත වටිනාකමෙන් තීරුම් අරගෙන හිටියට අපිට පිළිගන්න වෙනවා මේ විශාකතුමා අහපු ප්‍රශ්නය අපිට මතු නොවුනට ඒක වළංගු ප්‍රශ්නයක්. සැප වේදනාවේ සැප දුක දෙක මොකද්ද? ඒ මොකද මෙතන මේ සඳහන් කරන්නේ ආමිෂ නිර්ආමිෂ දෙකම. ඒ ආමිෂ සැපය, නිර්ආමිෂ සැපය දුකෙන් මිශ්‍ර වෙලා නැත්නම් ඕක නිවනත් එක්ක වෙන් කරන්නට බැරි වෙන්න මේකේ දුක සැප වේදනා කියලා ගන්න එකේ සැප පමණක්ම තියෙනවා නම් ඒක ඉතින් නිවනම වෙන්න නමුත් මේ ආමිෂ සුඛයේ නිර්ආමිෂ සුඛය බැලූ බැල්මට සුඛයක් වශයෙන් පෙන්වනට ඒකේ සෑහෙන ප්‍රදේශයක් දුකත් එක්ක මිශ්‍ර වෙලා තියෙනවා. ඒක අපිට දැක ගන්න බෑ. දකින්නේ නෑ. මොකද හේතුව ඒක කාමරාගානුසය කියන ඒ මායාව නිසා, ඒ අනුසය ධර්මේ නිසා. ඉතින් ඒවා කඩලා දාන්නයි, ඒවා ගසලා දාන්නයි, ඒවා ඉස්මතු කරගන්නයි විසකතුමාන්නේ සැප වේදනාවේ දැප දුක දෙක මොකක්ද? එතකොට ඊ타ත්ම පිවිතුරුව ඊ타ත්ම විචක්ෂණව උත්තරය ලැබෙනවා. සැප වේදනාව එනකොට සැපයි යනකොට දුකයි. නමුත් ඒ යටින් හංගලා කියන උත්තරේ ඒ කියන්නේ ඒකා ඒ සංසිද්ධිය વિશે හිතේ ඇත්තා වූ කාමරාග අනුසේ නිසා සැප වේදනාවක් යනකොට පවතින දුක අපිට වැටහෙන්නේ නැහැ. අපි ඒක අපේක්ෂා කරන්නේත් නැහැ අපිට තේරෙන්නේත් නැහැ මොකද හිත මුහා වෙලා තියෙන වෙලාව. හිත අන්ධකාර වෙලා තියෙන්නේ හිතේ අපේ ප්‍රകൃතිය නැහැ. අපේ විචක්ෂණ භාවය නැහැ. සැප වේදනාව කෙරේ ඇති මත් භාවයක් තියෙනවා. අනේ මේක මට වේවා කියන හැඟීම. ඒ නිසා ඒක යනකොට පැමිණෙන දුක සැප වේදනාවට හේතු කරන්න අපි කැමති නැහැ. අර කාමරාග අනුසයෙන් අපි වංචනික වෙලා මේ මායාකාරී වෙලා කියන නිසා. ඒ නිසා අපි සැප වේදනාවක තියෙන දුකක් ගැන කතා කරන්න කැමතිත් නෑ ප්‍රශ්නයක් අහන්න දන්නෙත් නෑ අහලා කිව්වත් සැප වේදනාව තිබලා යනකොට එන්නේ දුකක් නේද ඒක දැකලා තියෙනවද මෙතෙක් කල් කිව්වොත් හරියට මේක තේරුම් අරගෙන විශේෂයෙන්ම ආනුෂේ ධර්ම ආශ්‍රව ධර්ම පිළිබඳ අවබෝධයකින් කටයුතු කරන්නට විප්ලවීය තාලෙන් භාවනා කරන කෙනෙක් නම් පිළිගන්න ඉඩ තියෙනවා. ඒක පිළිගන්න ගත්තොත් මේ වේදනා කියන ධර්මයේ මේ කියන සම්මුති වේදනාව කේවල තත්වයක් නෑ ඒකේ. ඒකේ හුදු තත්වයක් නෑ ඒක අනිවාර්යයෙන්ම කලවමක් තියෙන. ඒකේ තියෙන්නේ මුහුන් වෙච්ච තත්ත්වයක්. මේ මුහුන් වෙච්ච තත්ත්වය දෙපැත්ත පට ඇරලා බේරන්න තමයි මේ ප්‍රශ්නේ අහන්නේ. ඉතින් ඒ වාගේම ප්‍රශ්නයක් ඒ විසකතුම අහනවා ඒ විශේෂ යති වේමත්ත භාවය. ඒකේ විවිධාංගීකරණය. ඒක විවිධාකාර ගුණ රස පෙන්වන්න ආර්යවෙනි දුක් වේදනාවේ ශප දුක දෙක මොකද්ද කියන්නේ. ඉතින් වචන පෙරලිලක් විතරයි අත්ත වශයෙන්ම භාෂාවේ පැත්තෙන් පේන්න තියෙන නමුත් විශාල ගැඹුරක් විශාල දර්ශනයක් ඒකේ තියෙනවා. ශප වේදනාව ආරේණී එනකොට දුක වේදනා වාරේනේ එනකොට දුකයි යනකොට සැපයි. නමුත් ඒ පැමිණිච්ච දුක් වේදනාව යනකොට එහි මතුවෙන මිහිරි සැපය අපිට විඳ ගන්න බැරි වෙනවා යට තියෙන පටිඝානුසය නිසා. මේ ආපු වේදනාවට ඇති තරහ නිසා හිත තාම කීරි ගහිලා තියෙනවා. හිත තාම ඇඹුල් වෙලා තියෙනවා. හිත තාම නුරුස්නා ගතිය තියෙන නිසා ඒක යනකොට දුක් වේදනාව යනකොට මතුවෙන සැපය අපි අගය කරන්න දන්නේ නැහැ. නිසා එකක් නැහැ. එකක් දකින්නේ නැහැ. දකින්න නැති වෙන්න හේතුව අපේ මේ හිතේ පසුබිම. හිත මායා වෙලා තියෙන తত্ত্বය පටිඝේ නිසා. ඒ නිසා අපි දුක වේදනා දකින්න මුලමදාග තුනම දුකයි වගේ. නමුත් මේ කතා කරන දෙන්නා මේවා ඉක්මවපු දෙන්නෙක් නිසා ඒ කට්ටියට ඒක <clears throat> එහෙම වසංගල කතා කරන්න බෑ. දුක් වේදනාවක මතුවීම ප්‍රකට වීම දුකුණාට ඒකේ ගෙවන් වීම ඉවර වීම සැප. ඒක දකින්න නම් දුක් වේදනාවක තියෙන යන වේලාවේදී ඇති පහසුව ඒකේ සැපය ඒක මේ තියෙන මිරිකල අල්ලන් හිටපු එකක් අතහැරියා වගේ තියෙන දතිය දකින්න නම් දුක් වේදනාව තියෙද්දි ඒ විශේෂෙහි හිතේ වැඩ කරන අනායාසයෙන් ක්‍රියාත්මක වෙන පටිඝානුසය පිළිබඳව දැඩි සතියක් දැඩි අවධානයක් තිබුණොත් පමණක් මේ දුක් වේදනා යනකොට ඇති සැපය දැක ගන්න පුළුවන් ඒක යෝගාවචරයට හම්බෙන අතවාසියක් වෙනවා. දක්ෂ යෝගාවචරයට හම්බෙන අතවාසියක් වෙනවා. එතකොට මෙතෙක් ඉදිරිපත් කරපු කාරණා අනුව ශප වේදනාවෙත් දුක සැප දෙක තියෙනවා දුක් වේදනාවෙත් දුක සැප දෙක තියෙනවා මේ දෙක එකතු කරලා දෙකට බෙදලා ගත්තාම සැප වේදනාව සමානයි දුක් වේදනාව. ඉතින් මේක මහා විප්ලවීයයි. මොනම තාලකින්වත් ඒ සාමාන්‍ය අංක ගණිත ක්‍රමයට පෙන්ලා දුන්නොත් මේ වචන ටික අරගෙන මේක මෙහෙම වුණාට අපිට සෑහෙන වෙලාවක් යනවා සෑහෙන පරිණාමයකට ලක් වෙන්න වෙනවා අපේ චින්තනය මේ සැප වේදනාවත් දුක වේදනාවේ අවසාන ඵලය සමානයි කියලා කියනවා. ඉමිටදී උංගාක්ම මේ දෙකෙන් මෙන්න මේ විදිහට චිත්‍රත්‍ය හදාගත්තට පස්සේ තමයි විශාකතුමා නියම ප්‍රශ්නට බහින්නේ ආර්යවෙනි අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා. එතකොට ධම්මදින තෙරින්නාංශය සඳහන් කරනවා අදුක්කම සුඛ වේදනාව අදුක්කම සුඛ වේදනා කියලා දන්නව නම් සපයි එක එක නොදන්නව නම් දුකයි කියලා. ඉතින් මේක බොහෝමත්ම තදින් බලපානවා විපස්සනා කරන යෝගාවචරයට ඒ මොකද විපස්සනා මට්ටමට හිස කොසවන තෙක් මේක තේරුම් ගන්න අමාරුයි. අදුක්කම සුඛ වේදනාව ආවට ආ දැන් ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ. <clears throat> ඉතින් අපි නානා ප්‍ර විවිධාංගී කරන නිසා වේමත්ත භාව නිසා ඒක යටිපහුව කරන නිසා මල් පැන්නුන් ඉරි පැන්නුන් වලට අහු වෙන නිසා ඒක නොදැන අවිද්‍යාන්ධකාරයට නැත්නම් අවිද්‍යානුසට යට වෙන නිසා අපිට ඒකේ සැපයේ බුද්ධ විඳිත හම්බ වෙන්නේ නැහැ. ඒ වගේ මේක බුන්චි විදියේ යුතු ආර්ය සැපයක් මධ්‍යම ප්‍රතිපදාව කියලා දන්නේ නැහැ. එනිසා ඒක හම්බෙලා දැක්කත් අපිට හිතෙන්නේ මේක අහම්බයක් වෙන්න ඇති. ඒක ඉච්ඡර වචනා දෙයක් නෙවෙයි කියලා. නමුත් විපස්සනා අපේට වැටිලා තියෙන්නේ එහෙම නැත්නම් ආර්ය මාර්ගේ වැටිලා තියෙන්නේ මධ්‍යම ප්‍රතිපදාව වැටිලා තියෙන්නේ එතන උපේක්ෂාව වැටිලා තියෙන්නේ මෙන්න මේ පෙත දිගේ. එහෙම නැත්නම් කියනවනම් මේ දුක සැප දෙක ගෙවම් කරගෙන නැත්නම් දුක සැප දෙක ආම්බාම් කරගෙන දුක සැප දෙක කීකරු කෙරගෙන ඒ කීකරු කිරීම තුළින් ස්වභාවයෙන්ම මතුවෙන මේ අදුක්කම සුඛේ එනකොට එළඹ සිටීමේ ඒ යටිපව් කිරීමෙන්වත් අව탁සේරු කිරීමෙන්වත් ස්වභාවයෙන් හිතේ ඒකට ඇති වෙන නීරසකව කම්මැලිකම බය එළවන ගතිය අසරණ ගතිය එන්නේ ඉඳ නොදී ලෑස්ති වෙලා ගිහිල්ලා ඒකට එළඹ වාසය කළොත් නිවනින් මේ පිට හම්බෙන ශාපක් එතන තියෙනවා. ඉතින් මෙන්න මේක සලායතන විභංග සූත්‍රයේදී ਸਰවචනාංශේ වෙන පැත්තකින් දේශනා කරනවා <clears throat> සැප වේදනාවට දුක් වේදනා ප්‍රතිභාග වෙනවා දුක් වේදනාවට සැප වේදනා ප්‍රතිභාග වෙනවා අදුක්කම සුඛ වේදනාවට අවිද්‍යාව ප්‍රතිභාග වෙනවා මේක මේ මේක දේශනාවේ තියෙන සාමාන්‍ය දිනදා ජීවිතේ හම්බ වෙන්නේ නැති පොදු පිළිගැනීමක් පොදු සත්‍යයක් තමයි මේ සැපත් හැප එන්නේ දුක නැමැති සැප චිත්‍රය ඇඳලා තියෙන දුක නැමැති කැන්වස් එකේ. දුක් චිත්‍රය ඇඳලා තියෙන සැප නැමැති කැන්වස් එකේ. නැත්තම් එකිනෙකට ප්‍රතිභාග වෙනවා. වෙන විදියකට කියනවා නම් සැපක් අපට එන්න බෑ කවදාකවත් දුකකට සාපේක්ෂ නොවේ. දුකක් එන්න බෑ අපිට කවදාකවත් සැපකට සාපේක්ෂ නොවි. මේ සාපේක්ෂ භාවයට ප්‍රතිවිරුද්ධ වචන තමයි নিরপেক্ষ භාවය කියන එක. මේ নিরপেক্ষ தત્ත්වය තමයි නිවනක් කියලා අපට ගන්න වෙන්නේ. මේ සාපේක්ෂ తত্ত্বය සංසාරෙමයි. ඒක වෙහසක්මයි, දුක්ඛ සත්‍යමයි. ඒක නිසා මේ දෙක බේර ගැනීම කියලා කියන්නේ කාම ගුණයන් පිටිපස්සේ ගිහිල්ලා සැපයලවන අරමුණු පිටිපස්සේ යෑම නෙවෙයි ඒකෙන් වෙන්නේ ප්‍රශ්නෙන් පිටපයින් එක. එහෙම නැත්නම් තද්ද අන්ධකාරයක මෝහයක මුලාවක පටලවිලකට අහු වෙන එක. ඉතින් අන්නේම මෝහයක මුලාවක පටලවිලා ඉන්න ජනතාවකට එකනේ දෙන්නේ නෙවෙයි. සිත 99.99කට වැඩි පැටලෙලා තියෙනවා. ඒ මොකද මේ සැප සාධනේ සඳහා මේ බාහිර රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ තමයි මේ ලෝකයා <clears throat> මේ දියුණු කරන්නේ. මේ දියුණු කියලා බාර ගන්න. ශප කියලා බාර ගන්න. පෝසත්කම කියලා බාර ගන්න. සුඛෝපභෝගීත්වය කියලා බාර ගන්න. නමුත් ඒ ශප දුක් දෙක එකිනෙකා මත ප්‍රතිපක්ෂ වෙලා තියෙනවා. ප්‍රතිභාග වෙලා තියෙන බව දැනගත්තොත් ඒ කියන්නේ ඉසාම උසස්සප විදින එකනා තද්ද බල දුක කරා ගිහිලා තියෙනවා. ඒ තද්ද බල දුකක් ගැන කතා කරන එක නා විශාල සැපයකට සාපේක්ෂවයි කතා කරන්නේ. නමුත් ඒක ඒ දර්ශනයකටන් අහුවේ දර්ශන විශේෂයට අහුවෙනවා. නමුත් අපේ ලේමස් සහිත මේ ශරීරයට මේ දාඩිය දාන මේ ශරීරයට අපේ මේ එදිනදා ජීවිතයට ඉතාමත් අමාරුයි මේක කිට්ටු කරගන්න. නමුත් මේක කාම ගුණ හා සම්බන්ධ වේදනාවට එහෙම නැත්නම් ආමිෂ වේදනාවට වැඩිය නිර්ආමිෂ වේදනාවේදී මේකේ ස්වභාවය ආමිෂ වේදනාවට වැඩිය ටිකක් ප්‍රකටව දැක ගන්න පුළුවන්. මේක හොඳටම එළි වෙන තැන තමයි අවේදිත සුඛය කියලා මේ නිවනට දෙන නම විස්තර කරනකොට ඒක ආමිෂ සුඛයකුත් නෙවෙයි නිරාමිෂ සුඛේකුත් නෙවෙයි ආමිෂුකයට වැඩිය හොඳයි නිරාමිෂ සුඛේ. නමුත් නිරාමිෂ සුඛයත් ගෙවම් කරලා ලබන අවේදිත සුඛයට එනකොට තමයි මේ වේදනාව කේවල தත්වයට යන්නේ. নিরপেক্ষ தත්වයට යන්නේ. හුදු தත්වයට යන්නේ. දෙකකට සම්බන්ධ නැහැ අසහාය தත්වයටපත් වෙනවා. ඒකට අපි කියනවා තතතාවය කියන. එහෙව් ගතිය කියලා කියනවා. ඒ කිසි දෙයකට සාපේක්ෂ කරලා නෙවෙයි ඒ කතා කරන්න පුළුවන්. නමුත් භාෂාවට දාන්න පුළුවන් වෙන්නේ දේශනාවට කිට්ටු කරගන්න පුළුවන් වෙන්නේ සාපේක්ෂතාවයේ අර්ථය තියෙන ටික පමණයි. ඉතින් අපි ඒකයේ ආමිෂ වේදනාවේ තියෙන තද්ද සාපේක්ෂතාවය ඊට පස්සේ නිර්ආමිෂ වේදනාවට දාලා තුනී කරගෙන ඒ ක්‍රමයටම කරගෙන කරගෙන යනකොට තමයි මේ භාෂාවට අහු වෙන්නේ නැති වචන වලට අහු වෙන්නේ නැති මේ අවේදිත සුඛය කියන එක හිතට මූල ධර්ම මේ වශයෙන් හෝ අදා ගන්න පුළුවන්. ඒක හරියටම සිද්ධ වෙන්නේ මේ මාර්ග ඥාන අවස්ථාවේදී නැත්නම් ඵල සාක්ෂාත් කරන අවස්ථාවේදී. ඒක නිසා අපට සිද්ධ වෙනවා මේ ආමිෂ සුඛයේදී අපේ දිනදා ජීවිතයේ ලාභ සත්කාර කීර්ති ප්‍රශංසා සම්මාන ලැබනකොට ලැබෙන සැපයත් ඒ වගේ අනිත් පැත්තට යනට අනිත්‍ය වූ අකාන්ත වූ අමනාප වූ අප්‍රිය සංගත වූ යම් කිසි දේවල් දක්න ලැබෙන සුඛයත් දුකත් ඒ දෙක දාන්න. නමුත් ඒකෙදි ගොක් වෙලාවට අදුක්කම සුඛය කියන මාතෘකාව එන්නේ නැහැ. ඒක තේරෙන්නේ කම්මැලිකමක් විදියට, නීරසකමක් විදියට. ඒක කවදාකවත් විශේෂේෂ්ත්‍රයක් ලක් වෙන්නේ නමුත් අපි හිතමු නිර්ාමිෂ සුඛය කියන ධ්‍යාන සුඛය සමත සුඛයටපත් වුණාට පස්සේ එතනක් තියෙනවා සපදායි තත්වයක් දුක්ඛදායි තත්වයක් ඊට පස්සේ අදුක්කම සුඛ තත්වයක් මේකෙදී සාරුවච්චන් වහන්සේගේ නැත්තම් ධර්මයේ එහෙම නැත්තම් අපේ මේ ථේරවාද ක්‍රමයේ දක්වන පෙළගැයීමේ හැටියට මේ තුනෙන් ඉස්සරහාම හම්බ වෙන්නේ දුක්ඛ වේදනාව. ඒ දුක්ඛ වේදනාවට ප්‍රතිකර්ම කිරීමයි. නැත්තම් ප්‍රතිපදාවකට ලක් කිරීමෙන් තමයි <coughs> දුක්ඛ වේදනාව සැප වේදනාවක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරගන්න පුළුවන්. ඊට පස්සේ සුඛ වේදනාව දුක්ඛ වේදනාව අයින් කරපු තරම් හොඳ එකක් කියලා ඒකේ ඇලී ගලී ගත්තොත් අර දුක් වේදනාවේ අකමැත්තෙන් හෝ බැඳී හිටියා වගේම දුකකටපත් වෙනවා. ඒක සාමාන්‍යයෙන් සමත භාවනාදී අහුවෙන්නේ කෙසේ නමුත් යම් කිසි කෙනෙක් මේ දුක් වේදනා සුඛ වේදනාවක් මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරගත්තොත් එයාට තව ඉදිරියට යන්න වෙනවා ප්‍රඥා භාවනාවක් කරන්න වෙනවා විදර්ශනා වඩන්න වෙනවා ඒ මොකටද මේ සුඛ වේදනාව අදුක්ඛම සුඛ වේදනා මාර්ගයෙන් ප්‍රතිස්ථාපනය කරන්නේ. ඒක බොහෝම ගැඹුරුයි. මොකද හේතුව අපි කවදාකවත් කැමති නෑ අච්චර දුකක් තල්ලු කරලා ලබාගත්ත මේ සැප අදුක්ඛම සුඛයක් නාමයෙන් අදුක්ඛම සුඛයක් වාංගු කරලා ප්‍රතිස්ථාපනය කරන්නේ. ඒක අපේ රුචිකත්වයට විරුද්ධ අපේ රුචිචක්කත්වයට විරුද්ධ යාම. අපේ පෞරුෂත්වයට විරුද්ධ යාම. ලෝක සම්මතයට විරුද්ධ යාමක්. ඒක නිසා යෝගාවචරය එතනදී ගැරන්ඩිය පොල් කටුහිලෙන් හදලා ගන්නවා වගේ සම්පූර්ණ පතුරු ගහිලා යනවා. යෝගාවචරයේ තියෙන මේ ආගයන් ආඩම්බරයන්, පෞද්ගලික පුත්‍රික ලක්ෂණ, රුචි අරුචිකං, පූර්ව නිගමන, සංඥා වශයෙන්ම කෝක දාලා ඇඹුවා වගේ, උණු කරලා ගත්තා වගේ වෙනසකට ලක් වෙනවා. ඉතින් ඒක කෙටියෙන් නැත්තම් අපිට කියන්න පුළුවන් අවස්ථාව අවස්ථාවෙන් අවස්ථාවට පියවර වශයෙන් සිදුවෙන එක තමයි ඔය ආනාපාන සති සූත්‍රයේදී ਸਰවචනාංශේ ඍජුවම කතා කරන තොට ලකුණු පෙන්නලා තියෙනවා ඒකේ යම් විශයකට ආනාපාන සති භාවනාව හෝ කිසියම් රූප කර්මස්ථානයක් අරගෙන භාවනා කරන යෝගාවචරයා ඒ රූප කර්මස්ථානයේ ප්‍රවීණත්වය ලබනකොට පරිච්ඡේ ලබනකොට ඒ රූපය සංසිඳවාගෙන යනවා. ආස්වාස් පස්වාසෝ පිම්බි මැකිලිම හෝ වාම දකුණු වශයෙන් හෝ ඒකේ තියෙන ඒ පෞද්ගලික එකිනෙකට වෙනස් ගති හොඳටම අවබෝධ කරනකොට ඒකලස් ආකාර වශයෙන් ඒකේ තියෙන සමරසය මතුවෙන්න පටන් ගන්නවා. ඒ සමරසය මතුවෙනකොට අපි ආනාපාන භාවනාව මාතුකාව වශයෙන් ගත්තොත් ආස්වාසේ සහ ප්‍රස්වාසේ දෙකම සමරසෙට. ඒ කියන්නේ අපි ඉස්සරහින් තියාගත්ත අරමුණේ තියෙන පළු දෙක එක වගේ වෙනවා. ඉස්සලා අපි බලන්නේ ඒකේ මේ ඥාත පරිඥාවට දාලා වෙනස්කම්. ඒ වෙනස්කම් බැලීමෙන් තමයි හිත අපි තියුණු කරන්නේ. ඒකෙන් තමයි අපි ඉන්ද්‍රිය ධර්ම තීක්ෂණ භාවයටපත් කරන්නේ. හොඳට තීක්ෂණ වෙනකොට වෙනකොට ඒ අතර තියෙන රස වෙනස සම වෙනවා. නැත්නම් පෞද්ගලික ලක්ෂණ අකමක දමාගෙන පොදු ලක්ෂණ මතුවෙනවා. මේ පොදු ලක්ෂණ මතුවෙනකොට ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන ඉන්දිය ධර්මත් ඒක රස වෙනවා. ඒකෙන් අදහස් කරන්නේ ඒ ශ්‍රද්ධාව වැඩෙනකොට මුලදි මුලදි ප්‍රඥාවට හානි කරන්න ඉඩ තියෙනවා. ප්‍රඥාව තීක්ෂණ වෙනකොට ශ්‍රද්ධාවෙන් බාර ගන්න දේවල් අභියෝග කරන්න ඉඩ තියෙනවා. ඒ වගේම හොඳට සමාධි වේගන එනකොට වීර්ය අඩු වෙලා නින්දට වැටෙන්න ඉඩ තියෙනවා. ඒ වගේම වීර්ය වැඩි වුණොත් ඊට වික්ෂිප්ත වෙන්න ඉඩ තියෙනවා. විසිරියන්න ඉඩ තියෙනවා නිකන් ඇකිලිලා එක තැනක ඉන්නේ මීමැසි පොදිය දුම් වැදිච්චාම විසිරියන්නවා වගේ. ඉතින් මෙව්වා එකම පවුලේ සමාජිකයෝ වගේ වැඩිය යුතු ධර්ම වුණාට ආරම්භයේදී ප්‍රතිපක්ෂ වෙන්න ඉඩ තියෙනවා. ශ්‍රද්ධාවට මේ ප්‍රඥාව ප්‍රතිපක්ෂ වෙන්න ඉඩ තියෙනවා. ප්‍රඥාව වැඩනකොට ශ්‍රද්ධාව අඩු වෙන්න ඉඩ තියෙනවා. වීර්ය වැඩි වෙනකොට සමාධිය අඩු වෙන්න ඉඩ තියෙනවා. සමාධිය අඩු වෙනකොට වීර්ය අඩු වෙන්න තියෙනවා. දැන් අර ඒ අරමුණේ ආශ්වාස ප්‍රශ්වාස දෙක කියන මේ පළු දෙකේ වෙනස්කම් අඩු වේගන අඩු වේගන ඒව අතර සමරසයේ මතුවලා පොදු ලක්ෂණේ මතුවේගෙන එනකොට මේ ඉන්ද්‍රියන්ගේ ඒක රසතාවය එන්න පටන් ගන්නවා. ඉන්ද්‍රිය ප්‍රතිපක්ෂ ඉන්ද්‍රිය ධර්ම සමතුලිත වෙන්න උත්සාහ කරනවා. සමතුලිත කරගන්න වෙනවා. ඒක එක පැත්තකින් කියනවා නම් කෙරෙනවා. නමුත් ඒක වෙනවද යෝගාචරය දැනගෙන තියෙනවා. ඒක කියන්නේ හරියට අශ්වකරත් එක අශ්වෝ යුගල යුගල බැඳලා ඉඳද්දී ඒ දෙන්න දෙපැත්තට අදින්න ගත්තොත් ඒ රතාචාර්යවරයා හොඳ රතාචාර්යවරයෙක් වෙන්නේ නැහැ. ඒ සියලු දෙනාම එක දිහාවට අදින්න ගත්තොත් ඒක රස වුණොත් පුදුම වේගයක් එන්න පටන් ගන්නවා. එහෙම නැතුනොත් රතේ පාරෙන් පිටපයි. ඉතින් ඒක නිසා ඒ ඉන්ද්‍රියන්ගේ ඒක රසතාවය සමරසතාවය පෙන්වන්නේ අපි අත දිගාරපුවාම පේන ඇඟිලි පහ වගේ. ඒකේ මාපට ඇඟිල්ල ගත්තොත් ඒක ප්‍රඥාව නම් සුලඟිල්ල ශ්‍රද්ධාව වගේ වෙනවා. ඒක ඇයට දිගාරපුවා මහපටැංගිල්ල දිහා හැරෙන දිහාට නෙමෙයි සුලගිල්ල හැටලා තියෙන්නේ. ප්‍රතිපක්ෂ තැනකට. ඊට පස්සේ වෙදගිල්ල වීර්ය වගේ ගන්නවා නම් දබරගිල්ල සමාධිය වගේ වෙනවා. ඒ දෙක දෙච්චාවකට අත දිගාරපම හැරලා තියෙන්නේ. මැද තියෙන වීර්ය සතිය බොහොම දිගටත් කෙලින්ම අනන්තය දක්වත් විහිදලා තියෙනවා. ඉතින් අත දිගෑරියා වගේ තමයි පටන් අර ගන්නට යෝගාවචරයාගේ මේ ඉන්දිය ධර්ම පිටලා තියෙන්නේ ඒවා එක එක පැති වලට අදිනවා යම් දවසක ඉන්ද්‍රිය ඒක රස වෙනවයි කියලා කියනවා ඇඟිලි ඔක්කොම එකතෙන් කරපුවාම වගේ ඔක්කොම එකම කෘත්‍යයේ යෙදෙන්න පටන් ගන්නවා මේක වෙනකොට ඇඟට පුදුමාකාර විවේකයක් දැනෙනවා ඇඟට පුදුමාකාර සැහැල්ලුවක් දැනෙනවා ඒ සැහැල්ලුවයි අරමුණේ අර තියෙන ඒක රස වීම නැත්නම් ආස්වාද ප්‍රසාද දෙක සම වීම ඒ වගේම මෙතෙක් වෙලා එළවෙලව අඹාඹා පිටිපස්සේ එළවාගෙන කියලා බැලිය යුතු ආස්වාද ප්‍රසාසයේ ඉබේම මුණට මුණ දාලා හිටන ගතියක් හිටිනවා. ඉතින් මේ වෙනකොට මේ යෝගාවචරයා මේක විශාල ප්‍රයත්නයක එකලාශයක් බව විශාල අත්තරදි රාශියක් කරලා කරලා කරලා යන්තම් දැන් පදම හරි ගියා වගේ. දැන් පොළොස් සම්බුලක හොඳට ලුණු මිරිස් ටික වැටිලා හොඳට තැම්බිලා ඒකේ නියම රස නියම පදම නියම උණුසුම එනවා වගේ මේක එන්නේ බොහෝම කලාතුරකින්. ඉස්ලාම් විශේෂයෙන්ම ආධුනික යෝගාවචරයට එන්නේ නැතුව ආවා. දවසක ආවොත් ඒ කරස භාවය අන්නේදී තේරෙන පටන් අර ගන්නවා. දැන් භාවනා කරන එකක් නෙවෙයි දැන් කෙරෙන එකක්. නිකන් හරියට වැටි වැටි වැටි වැටි ඇදලා ඇදලා පැදලා පැදලා දැන් බයිසිකලෙක උඩ නැගලා වේගය ගන්න දන්නවා දැන් පදින්න පදින්න ආසයි වේගය වැඩි වෙන්න වැඩි වෙන්න සමවර භාවයේ ඉන්න පටන් ගන්නවා අන්න ඒ වගේ තැනකට යනකොට අපි කියනවා ඒ කාය පිළිබඳව රූප ධර්ම පිළිබඳව යෝගාවචරය දැන් එක සීමාවකටපත් වෙලයි. ඒක දක්ෂතාවකටපත් වෙලයි. අනේ දක්ෂතාවයටපත් වෙච්ච වෙන දවසේ නම් ඉස්සලා වෙනකොට නම් හරි ලොකු විප්ලවයක් ඒක නැත්නම් ලොකු සාටනක ජයක් ඒ මොකද ඒ වෙනකොට නීවරණ ධර්ම ටික පැහැදිලිවම පලාතක නැතුව ඈත් වෙනවා අරමුණත් හිතත් එක්ක සමබර වෙලා දිකට යන්න පටන් ගන්නවා නමුත් ඉස්සල්ලාම දවසේක සිලිලාරයක් වුණාට දෙවෙනි දවසේ තුන්වෙනි දවසේ හතරවෙනි දවසේ ඔය අරමුණ හොඳට තුනී වෙලා අරමුණේ විවේකීව වෙන්න යනකොට ඒක මේ ප්‍රයත්නයකින් ලැබපු වටිනා දෙයක් බව දන්නේ නැත්නම් යෝගාවචරයට පේනවා ඒක නිකන් මේ හේ බාලගියා වගේ. අර අත්දැකීම් වල තියෙන උච්චාවච භාව නැති වෙලා මහා පාළුවට ගියා වගේ. කම්මැලිකමට හේතු වෙනවා. නීරසකමට හේතු වෙනවා. ඒ වගේම දැන් භාවනා වැරදිලාද කියලා හිතෙනවා. දැන් ඉස්සල්ලා හොඳට සතිය තිබුණා මට. දැන් මේ ආස්වාස වෙලා මට ආස්වාසෙ පෙනුණා. ප්‍රස්වාසෙ වෙන් වෙලා. ප්‍රස්වාසෙ පෙනුණා ආස්වාසෙන් දැන් ආස්වාස ප්‍රස්වාස දෙකේදීම සමෝ පේනවා මේ සතිය නැති වෙලාද? එහෙම නැත්නම් මේ සමාධිය නැති වෙලාද? කියලා අපි ඒ යෝගාවචරයා සැක වගේක් අමෝරාවෙන් පහල කරගන්නවා. ඒ සැක නිසා ඒ වගේම කොච්චර ගියත් ගෙවම් කරු ප්‍රදේශයක් පේන්න නැහැ. ඉස්සලා වගේ නෙවෙයි ඒ තැන්නට වැටලා තියෙන්නේ. ඒ නිසා යෝගාවචරයට මෙතනදී ඔය නීරසකම, කම්මැලිකම, ඒකාකාරීකම, බය එලවන සුළු ගතිය, ආසරණ ගතිය ගොඩාක් ධර්මතා එන්න පටන් ගන්නවා. ඉතින් අන්න එතනදී මේ निराமிසව තිබිච්ච තද බල දුකක්, ඒ කියන්නේ අරමුණවත් මුණට මුණ තියාගන්න ඉඳ බැරුව තිබුණ දුකක් ගෙවම් කරලා ඒකේ ජයග්‍රහණයක් ලැබලා නීවර ධර්ම අයින් කරගෙන ඉන්දිය ධර්ම ඒක රස කරගෙන අරමුණ කීකරු කරගෙන මූණට මූණ දාලා යම් සතුටක් වින්දාට පස්සේ ඒ සතුට අදුක්කම සුඛයේ ප්‍රතිෂ්ඨාපනය වෙනකොට යෝගාචර පෙන්නේ තනි වුණා. යෝගාචර පෙන්නේ බය වුණා. යෝගාචර පෙන්නේ වැරදුණා. සැකකල යුතු තැනක් වගේ. ඉතින් ඒ නිසා ඒකට වෛර කරන්න පටන් ගන්නවා. මේ අදුක්කම සුඛයට මේ වෛර කිරීමක් නෙවෙයි මෙතන සිද්ධ වෙන්නේ මේ අවිද්‍යා අනුසය කරන හොල්මන. මොකද මේක දිගේ ගියොත් මධ්‍යම ප්‍රතිපදාව වෙනව ශීඝ්‍ර දියුණුවකට හේතු වෙන නිසා අවිද්‍යාව අපි සාමාන්‍ය විවරණය කරන මායя කැමති නැහැ. මායя ඇවිල්ලා විවිධ ආකාරයෙන් මේකට අතුරු ආබාධ කරනවා. අකුල් හෙලනවා. ඒ අකුල් හෙලන්නේ යෝගාවචරයාගේ පෞද්ගලික දැනුමක ස්වරූපෙන් ඉඳගෙන. එයා කියන්නේ මේ මගේ අභිවෘද්ධිය පිළිබඳව මේ කල්පනා කරන්නේ මෙච්චර කල් නම් භාවනාවේ ගමනක් වෙන්න තිබ්බා. දැන් එක තැන තියෙන්නේ. දැන් හුස්ම ගන්නවද නැද්ද දන්නෙත් නැහැ. සතිය තියෙනවද නැද්ද දන්නෙත් නැහැ. ආනාපානේ සමාධිය තියෙනවද දන්නෙත් නැහැ. ඒක නිසා මෙතන සැක කිරීම දක්ෂකමක් කියලා හිතනවා. එතකොට යෝගාවචරය ගැන සද්ධාව සෑහෙන කාබාසිනිය වෙනවා. සෑහෙන වැටෙනවා. ෂට ප්‍රඥාව ඉස්මතු වෙනවා. ඒ වගේම වීරිය අඩු කරලා අර බයිසිකල් එක පදින්න පටන් අර ගන්න කාලේ හැන්ඩල් එක අල්ලගන්නේ යකඩ ඇල්ලුවා වගේනේ. නමුත් හොඳට පදන් වෙලා එනකොට බයිසිකල් එක හොඳට සමබර වේගෙන එනකොට ඒ හැන්ඩල් එක එච්චර තදින් අල්ලන්න ඕනේ නැතුව තේරෙනවනේ. සමහරට ඒක අතකින් අල්ලන්න කියත් ඇති. අච්චර වීර්ය යොදන්න ඕන. නමුත් මේ වෙලාවේදී මේ යෝගාවචරයා මේ ඇති වෙලා තියෙන්නේ දුක් වේදනාව සුඛ වේදනාව ප්‍රතිස්ථාපනලා දැන් ඒ සුඛ වේදනාව අදුක්කම සුඛයකින් ප්‍රතිස්ථාපනය වෙන්න යන්නේ මෙතනදී දැඩි වීර්යයක් කරන්න ඕනේ. ඊ යන පාට නිසින්ින්ද යන්න දෙන එකයි තියෙන්නේ කියලා හිතෙන්නේ නැහැ. අයියෙන් හුස්ම ගන්න පටන් ගන්නවා. එහෙම නැත්නම් ඇස් දෙක අරලා බලනවා. එහෙම නැත්නම් මේ සැක කිරීම ඥානයක් කියලා හිතනවා. ඉතින් මේකට තමයි මේ පෑදීදියට බොරදී එකතු කරනවායි කියලා කියන්නේ. මේක තමයි අනාකූල ප්‍රවාහය ආකූල කරගන්නවායි කියලා කියන්නේ. ඉතින් මෙතනදී කිසිම කිසි කෙනෙක් මේ ලෝකේ මේ தත්තරපත් වෙලා නිවැරදි පෙත, නිවැරදි මාර්ගය, නිවැරදි සමබර භාවය කවම කවදාකවත් ගන්නේ නැති නිසා මේක කාගවත් පුද්ගලික දෝෂයක් නෙවෙයි. මේ අවිජ්ජානුසය මායා කරන හැටි. එහෙම නැත්නම් ෂට ප්‍රඥාව වැඩ කරන හැටි. වංචනික විදිහට අවිද්‍යාව අපේ ගැලවුම්කාරය විදිහට පෙනී හිටින හැටි. ඇත්තට වශයෙන් මෙයා ගලවලා දෙන්න හදන්නේ ගැලවුම්කාරය වෙන්න හදන්නේ සක්කාය දිට්ඨිය. නමුත් අපි ඒක දන්නේ නැතුව අර සක්කාය දිට්ඨිය දිනු කරන්න හදන වැඩපිළිවෙල මේ සුබ සාධන සේවාවක් කියලා හිතාගෙන වාසියක් කියලා හිතාන අර ඒල අනුව කරනවා. ඒ නිසා මෙතනදී මේ මතුවෙන අදුක්කම සුඛ తত্ত্বය අදුක්කම සුඛ తত্ত্বයයි තේරුම් ගන්නවා කියන එක හෝ එහෙම නැතිනම් ඒ යටින් වැඩ කරන්නේ අවිද්‍යානුසය වශයෙන් හෝ එහෙම නැත්නම් මේ වෙලාවේදී නින්දර වැටෙන්න දෙන්නෙත් නැතුව සැක පොදවන්නෙත් නැතුව හයියෙන් හුස්ම ගන්නෙත් නැතුව ඇසරින්නෙත් නැතුව මේක යනවා කියනක කම්බේක ගමන් කරන එකක් වගේ. දී යටින් ගින්දර ගෙනියනවා වගේ. මෙතෙන්දී යෝගාවචරය ළඟ පුදුමාකාර <clears throat> අවස්ථානෝචිත ප්‍රඥාවක් තියෙන්න ඕනේ බවත්. ඒ ප්‍රඥාව බුදුහාමුදුරෝ දෙන්නක් නොවන බවත්. තමා විසින්ම තමන්ගේ අත්තරදි මාර්ගයෙන් ඉස්මතු කළ යුත්තක් බවත්. භාවනා නොකරන කෙනෙකුට මොනම තාලෙකවත් විස්තර කරලා දෙන්න බෑ. භාවනා කරලා කරලා කරලා වර්ධගත්ත කෙනෙකුට නම් මේ ඇහෙනකොට පුදුම සතුටක් මතුවෙනවා. පුදුම කනට මී පැණි වැක්කරෝ වගේ මේ අවුරුදු 2600ක් පරණ වෙලා තිබුණා. මේ වගේ ඉතාම සියුම් කරුණු පවා සජීවීව අපේ කනට ඇහෙන්න නැත්නම් අපි ළඟට එන්නේ මොන්න තරම් පිරිසක් මේ ලෝකයේ 99%ක්ම මේ කාමයට පහඳින ගමන් කාමයට දායකම් කරන ගමන් කාමයට කඹරන ගමන් මේ පණිවිඩය කොහොම හරි කියලාද තියෙන්නේ කොච්චරක් ආශ්චර්යවත් ධර්මයක් මේ සිද්ධ වෙන්නේ ඊටත් වැඩිය ආශ්චර්ය තමයි මේක කියනකොට තේරුම් ගන්න තරම් ඒ යෝගාවචරය මේට ඉස්සලා භාවනාවට හිත යොදලා තියෙනවා සතිමත් වෙලා තියෙනවා මේ කියන එක හරි වශයෙන් තේරුම් ගන්න එක ඒහා සමානම ආශ්චර්ය ධර්ම. ඒ නිසා මෙතන තමයි මේ කායනුපස්සනාවේ ඉඳලා හිත වේදනානුපස්සනාවට මේ මගේ වචන සමාලලට හොඳේවනේ කෙල්ලෙක් ලොකු වෙනවයි කියලා එකක් තියෙනවා. ආන්නේ වගේ වැඩි වියපත් වෙන වෙලාව. ඒක විශාල ඒ සාමාන්‍ය ඒ පිරිමිච්චි දෙකේම ඔය ලිංගික පරිණත භාවයේ තියෙනවා. උත් ඒ ලෝකයා උඟාක් දන්නේ වැඩි ඒක කැපිපෙන්නේ ඉත්‍ත්‍රියා වගේ ලිංගික පරිණතේ. ඒකයි මම මේ කෙල්ලෙක් ලොකු වෙනවා කියන වචනේ පාවිච්චි කරේ. ඒ කොහොම නමුත් එතන රසායන ශරීරයේ විශාල වෙනසක් සිදු වෙනවා. මාතෘත්වයට ආරම්භය එන්නේ එතනදී. ඉතින් ඒක වැඩිහිටියෝ මේ කොල්ලා එන හැටි අරට නෑ කෙල්ල ගෙට ගන්න කියලා ওই වෙලාවට කෙල්ලෝ ගෙට ගන්න. නැත්තම් ඒ එළියට දාන්නේ නෑ. පුරුසාන්තරයට යවන්නේ නෑ. ඒ මොකද ඒ ඇති වෙන වෙනස දරා ගන්න ඒ පොඩි දරුවට තේරෙන්න මේ රටේ නම් ගණ්ඩම දෙයක් නෑ ඒක. මම කියනවා පරණ කතාවක් මම මේ කතා කරන්නේ. කෙසේ නමුත් මෙන්න මේ වෙලාවේදී යෝගාවචරයා එලිකරන්න නරකයි. යෝගාවචරයා හරියට කිකිලේ පියාකුසයනකොට පැටව ටික තට්ටයට ගන්නවා වගේ දන්න ගුරුවරු මෙතෙන් ගියාට පස්සේ ඒ අරසාව ලබලා දෙනවා. ඒ මොකද එයා ඕනම තීන්දුවකට යන්න ඉඩ තියෙනවා. ගන්න හැම තීන්දුවක්ම භාවනාවට විරුද්ධවයි යන්නේ. සමහර විටක ඒ පිළිබඳව ප්‍රයෝගයෙන් කටයුතු කරේ නැත්නම් ගුරුවරයෙක් එක්ක තරහයි. භාවනා ක්‍රමයක් එපා වෙයි. මධ්‍යස්ථානයක් එපා වෙයි. සියල්ල එපා වෙන්න ඉඩ තියෙනවා. ඉතින් ඒ නිසා මේක ලොකු මේ අවස්ථාවක් ලොකු තීරණාත්මක අවස්ථාවක්. ආන්නේ තීරණාත්මක අවස්ථාවේදී හලහප්ප ගන්න නැතුව ඒ කායනුපස්සනාවේ ඉඳලා වේදනානුපස්සනාවට ගමන් කරන්න නම් යෝගාවචරය දැනගන්න ඕනේ යම් තැනකදී භාවනා පෙතට වැටෙනකොට අදුක්කම සුඛයට වැටෙනකොට මේ නීරසකම තමයි ඒක දක්වන ලකුණ. ඒකාකාරීකම තමයි ඒක දක්වන ලකුණ. එපා වෙනකම භය එලවන ගතිය, සහලවන ගතිය ඒ දක්වන ලකුණයි. මේකට කියනවා අපේ මේ විමුක්තිය සඳහා අපේ ඇති බය කියලා. අපි මේ කිකිලි පිටරේ බදාගෙන ඉන්නවා වගේ මේ සක්කාය දිට්ඨිය බදාගෙන ඉන්න ජීවිතේ යම් තැනක සක්කාය දිට්ඨිය පැලිරා කිය ගමන් සක්කාය දිට්ඨිය අනතුරට ලක් වෙච්ච ගමන් අපි සෑම ශක්තියක්ම යොදලා ආයසරයක් සක්කාය දිට්ඨිය තන වඩා ගන්න උත්සාහ කරනවා. මෙන්න මේ සම්දිස්ථානයේදී සර්වචනාංශේ කවදාකවත් ඇවිල්ලා අත්ත ගාල මොනවක් කියලා දෙන්නේ. ඒක සම්පූර්ණ සාමාන්‍ය බුද්ධියට ඉඩ තියලා තියෙනවා. ඒ නිසා යෝගාවචරය මේ වෙලාවේදී යම් හේකින් දුස්සීලව ගත කරන කෙනෙක් නම් කවදාකවත් එහා පැත්තට යන්න හම්බෙන්නේ නැහැ. හිතනවා මට මේ අවුල වුණේ මගේ සීලය හොඳ නැති නිසායි කියලා. ඒක නිසා තද්ද බල කඩේ පරික්ෂණයක් කරනවා. අපි හිත මේ පුද්ගලගේ මානසික සෞඛ්‍යය හොඳ නැහැ කියලා. හීන මානකින් හෝ දැඩි මානෙ. සම්පූර්ණ තියෙන මානසික தත්ත්වය දෙගුණ තිබුණා. ඒ නිසා මෙතනින් එහාට යන්න නම් හොඳ කායික මානසික සෞඛ්‍යයක් අවශ්‍යයි. හොඳ සීලයක් තියෙන්න ඕනේ. හොඳ හොඳ විශ්වසනීය සීලයක් තියෙන්න ඕනේ. මේ වෙනකොට මම මැරෙන්නේ මැරිච්චාවයි. රැකෙන්නේ රැකිච්චාවයි. කාය ජීවිත নিরপেক্ষව නෑ මේක යන්න ඕනේ මම යනවා මෙහෙමයි ආර්යයන් වහන්සේලා මීට ඉස්සරහ ගිහිල්ලා තියෙන්නේ මමත් කැප කරනවා කියලා යන්න නම් ඡයන තමන් ළඟ ඒ සීලය පිළිබඳව ශක්තියක් තියෙනවා. ඒකේ මානසිකත්වයක් තියෙනවා. පෞරුෂත්වයක් තියෙන්න ඕනේ. මෙතන ඒක නිසා ලොකු කඩේ පරීක්ෂණයක් තියෙනවා. මේ කඩේ පරීක්ෂණයේ ඉවරයි කියලා කියන්නේ සෝවාන් වුණාවත් මොනවත්ක්වත්ම නෙවෙයි. මේ කායනුපසනාවද වේදනානුපසනාවට මේ මාරුව සිදුවෙන එකයි වෙන්නේ. රූප ධර්ම වල ඉඳලා නාම ධර්ම වලට මාරුව සිදුවෙන එකයි වෙන්නේ. මෙතනදී පුදුමාකාර ඒ අභියෝගතා පරීක්ෂණයක් කියලා තමයි එහා පැත්තට තල්ලු වෙන්නේ. එහා පැත්තට තල්ලු වෙනවා කියලා කියන්නේ ඒ අරමුණ සිවුම් වේගන එනකොට නීරසකම එනවා කියලා ලෑස්තිලා යනවා. එපා වීම එනවා කියලා ලෑස්තිලා යනවා. බය සහලවන ගතිය, කම්මැලිවර කරන ගතිය, ඇඟ නලවන ගතිය, සමාට රූප જાති පේන්න පටන් ගන්නවා, සද්ද ඇහෙන්න පටන් ගන්නවා, ගඳ දැනෙන්න පටන් ගන්නවා, රස දැනෙන්න පටන් ගන්නවා. ඇඟ සහලවනවා. මේක පාලනයෙන් ගිලිනවා. නිකන් සරුංගලේ අර අර ඉන්න ළමයාගේ සරුංගලේ නූල කඩලා ගියා වගේ තේරෙනවා. ඒක නිකන් තේරෙන්නේ භාවනාව සම්පූර්ණ පාලනයෙන් තොර වුණයි. එන්නේ ඒ தත්ත්වෙ තියෙද්දි මේ සති ධාරාව එහෙම නැත්නම් මේ මේ සමාධි ධාරාව යෝගන තමන්ගේ විශ්වසනීයත්වය අදහන සුළු ගතිය ඒ වගේම ගිනාපු වීරිය අවස්ථානුකූලව යොදන හැටි සමාධියත් එක්ක සමබර කරලා ඒ වගේ මේ සද්ධා ප්‍රඥාවත් එක්ක සමබර කරලා යනකොට මේ සතිය කියන ලනුව කඩා ගන්න නැතුව එහාට යනවා කියන එක ඇත්තටම තෑගි දෙන්න වටන වැඩක්. ඒකෙදි මේ අතුර යන මිනිස්සයෝ ඒ පොල් ගස්වල මේ තෙරිච්ච කපන්න අතුර යන මිනිස්සයෝ උඩ එක ලණුවක ඉල්ලලා යටට කකුල් දෙක ගෙනියන්න ලණු දෙකක් තියාගෙන උඩ ලණුව එල්ලීලා කකුල් දෙකෙන් කකුල මාරු කර මාරු කර තමයි අතුරේ ගමන් කරන්නේ. ඉතින් මේ අතුරේ පොල් අතුරේ මේ දවසකට සැරේයි වැඩිම වුණොත් දෙසරයක් කනවා මිනිස්සු. ඒ අතරමැද හුඟක් වෙලාවට ඒ විශේෂයෙන්ම ඒ තෙලිච්ච මල් කපන පොල් ගස් වලට මීයෝ දුවනවා. උන් ගිහිලා ඒක අර තෙලිච්ච වැටෙන් ටික බොන්න ආසයි. ඊට පස්සේ රෑ තිස්සේ කරන්නේ අර අතුරේ තියෙන ලණු කපනවා. ඉතින් ඒ නිසා උදේ පාන්දර මනුස්සයා ගිහිල්ලා ඒ අතුරට අඩියට යන්න ඉස්සෙල්ලා ගහේ ඉඳගෙන හොල්ලා හොල්ලා හයි හල්ලා බලනවා මගේ බර මැදට යනකොට මේකේ ගන්න පුළුවන්. අන්නේම ගණ්ඩ යන වෙලාවේදී කොච්චර යටලනු තිබුණත් උඩලනුව කැඩුණොත් මිනිහා වැටෙනවා වැටෙනවා. ඒ නිසා මං සෝගාක් බලන්නේ උඩ එල්ලෙන ලනුව තියෙනවා නම් යටලනු නැති වුණත් තෙරිජමල් කැපිල්ල කෝක වුණත් එහා පැත්තට තඩමාරු කරගන්න පුළුවන්. ඒචයි මංස යටලනු පාගල බලනකොට උඩලනුවේ පද්දලා පද්දලා පද්දලා බලලා තමයි ගන්න. අන්න වගේ තමයි මේ සද්ධා විරිය සති සමාධි ප්‍රඥාවලදී මෙතනදී සද්ධා විරිය දෙක ඒ රණ්ඩු කරන ගති සමාධියයි මේ සමාධියයි විරියයි දෙක රණ්ඩු කරනවා සද්ධාවයි සමාධියයි ප්‍රඥාවයි රණ්ඩු කරන ගතිය තිබුණාට මේ සතිය කියන ලනුව හයියෙන් තියනවාද කියලා බලන්න මෙතනදී. මේ තීරණාත්මක අවධියේදී දිගට සතිය පවතිනවාද කියලා බලන්න යෝගාවචරයාගේ ජීවිතයේ සතියේ බලමයි සතියේ තියෙන වටිනාකම හොඳට තේරුම් ගන්න තියෙනවා. සතිය තියෙනවා නම් බය වෙන්න එපා. අනික් ලනු හතරම කඩලා ගියත් එහා පැත්තට මේ මාරු වෙන්න පුළුවන්. සතියේ නැතුව හිටියොත් මෙතනදී හරි අමාරු එහා පැත්තට යආක. ඒ නිසා මේ වේදනාව දන්නවා කියන එක නැත්නම් වේදනාව පිළිබඳ වේදය ප්‍රතිවේදය ඒ භාවනා ජීවිතයේ වැඩිවියපත් වීමක් වගේ තමයි. යම් විදියකට අපි හිතමු යම් විදියකට අපි හිතමු මේ අදුක්කම සුඛ වේදනාවයි මේ ආවේ මේකේ උච්චාවච භාව නැහැ ඒකාකාරීකමක් තියෙනවා මේ උච්චාවච භාව කියලා කියන්නේ කෙලෙස්. දැන් මේ තැම්පත් වෙලා තියෙන්නේ කෙලෙස්. ඒ නිසා මම දැන් ඉන්නේ මේ කෙලෙස් අඩු තත්ත්වයක. මේක හොඳයි. ඒ නිසා මම මේකදී සැක ආවට ඒ එන්නේ කෙලෙසයක්. මොකද්ද? අවිජ්ජානුසය. මට නේකාකාරීකම එනවා. ඒ එන්නේ කෙලෙසයක්. මට බය උපදිනවා, සැක උපදිනවා. අසරණ ගතිය එනවා. මේ සේරම අවිජ්ජානුසයයි. මම මෙවට ඉඩ දෙන්න යන්නේ මම මේක හේමම බාධා කරගන්න තුතිකට යන්න ඕනේ කියලා යම් වෙලාවක අපි හිතමු යෝගාවචරයාට ප්‍රස්තාව ලැබුණයි කියලා. ඒ ලැබුණට පස්සේ ඒ tempat වෙන්න වෙන්න ඒ tempatuව තුලින්ම අර තිබුණු බය සැක සංකා නීරස ගති වෙනුවට පුතුමාකාර කුල්මත් ගතියක් එන්න ඉඩ තියෙනවා. එන්න පුළුවන්. ඒ දෙක අතර වෙනස තියෙන හුදු ආකල්පේ පමණයි. මේ තැම්පත් වෙන එක බයක්, අසරණ ගතියක්, පාළු ගතියක්, කම්මැලි ගතියක් කියලා හිතුනේ අවිජ්ජානුසය නිසා. අවිජ්ජානුසය මෙතන හොල්මන් කරනවා කියලා දැනගෙන අවිජ්ජානුසයට යට වෙන්නේ නැතුව සතිය දිගට පැවැත්වුවොත් ඒ වෙනුවට කුල්පත් ගතියක්. ඒකට කියනවා සම්පත්‍ති කරගතියක් කියලා. සන්තුෂ්ටි කරගතියක්. පිරිච්ච ගතියක් දැයි. ඒ පිරිච්ච ගතියත් තාමත් අවිජ්ජානුසයට යට වෙනවා. ඉතින් මට මේක ටිකක් විස්තර කරන්න වෙනවා කොහටද මම මේ අඳගහන යන්නේ කියන්නේ. ඒ මොකද යම් හේකින් මේ ඒ සැක සංකා දුරු කරගෙන මේක හරි මේක තමයි යන්න ඕනේ කියලා ඒ තුලින් ඇතිවෙන ඒ කුල්මත් ගතියට ආශකලොත් ඒක විදර්ශනා උපක්ලේශයක් වෙනවා. ඒ විදිහට මෙතනදී ඉස්සලා ඉස්සලාට බයසක සංකා වගේම විදර්ශනා උපක්‍රේෂ 10ක් අපේ තේරවාද ආචාර්යව හඳුනාගෙන දස විදර්ශනා උපක්‍රේෂ වශයෙන් උකරන. ඕබාස ඥාන පීති පස්සද්දි පග්ඝා ආදි වශයෙන් අපි මේ වඩන්න හදන සෑම ගුණ ධර්මයක්ම කෙනපි අපේක්ෂා කරන ආලෝකය ඕභාසයේ වශයෙන්. යෝගියම අපි බලාපොරොත්තු ඥානයයි ඉතාමත් ප්‍රතික්ෂණව තේරෙන්න පටන් ගන්නවා සංසාරේ කොච්චර කාලයක් මම මෙතෙන්ට එන්නේ නැද්ද කවදාකවත් මම මේ හරි චීන්දුව ගත්තේ නැහැ. ඒ ගත්තේ නැත්තේ එක්ක මම අහලා නැහැ. ඒ වෙන තමයි මේක තර්ක ඥානට දාලා නැහැ. එහෙම නැත්නම් මකට පව්වක් තිබිලා තියෙනවා. එහෙම තමයි කර්මයක් තිබිලා තියෙනවා. එහෙනම් මම කුණට වැඩිය ඥානවන්තයි කියලා හිතලා තියෙන නිසා කවදාකවත් හම්බුනේ අනේ අන්තං මේ ඥානෙ වතුනා අනේ මම කොහොමද මේ ඥානෙ මගේ අම්මට දෙන්නේ? කොහොමද මම ඒක තාත්තට දෙන්නේ? කොහොමද අල්ලපු ගෙදර කනට දෙන්නේ. ඉතින් අරක වහහෙලාගෙන Tamange ඊවහ යන්න ඉඳී කියනවා. ඒ මොකද ඒ තරමටම ඒක ගොජ දාන. පස්සද්ධිය, ප්‍රීතිය, සුඛය වගේ දේවල් ඒ යෝගාචරය සම්පූර්ණ තේමාවගෙන යනවා. හිතා ගන්න බැරි තරම් වෙනසක් ඇති කරනවා. ඒගොල්ලෝ වීරියක් එනවා. දැන් නම් ඉතින් ඊට පස්සේ ආය මට බය වෙන්න දෙයක් නැහැ. භාවනාවේ හෙටත් මට මේක කරත හැකි, අනිද්දත් මේක කරත හැකි කියලා අප්පගේ බූදලේ ගත්තා වගේ අයිතිවාසිකමක් තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම උපේක්ෂාවක් එනවා. මම මෙච්චර කල් මෙතනදී උපේක්ෂා වෙන්න ඕන බව දන්නේ නැතුවනේ හිටියේ. ඊට පස්සේ නම් මම අම්මා මලක් තාත්තා මලක් වස්තු විශේෂයක් වුණා. ඥාති විශේෂයක් වුණා. ඉවසන්න පුළුවන් කියලා වගේ අර තමන්ගේ ප්‍රමාණය අදි탁ෂේරුවට ලක් කරන තරමට ඒ දස උපක්ලේශ ධර්ම එන්න පටන් ගන්නවා. ඒ දස උපක්ලේශ ධර්මත් ඇත්තටම අවිජානුසේ තොර ක්‍රියාකාරකම් වගේක් තමයි. ඉතින් ඒ නිසා ඒ යෝගාවචරය අර හොඳ සීලක ඉඳලා හොඳ මානසික සෞඛ්‍යයක ඉඳලා මේ ඉස්සල්ලා ආවේ බය සංකා කම්මැලි නීරස කරන ගති. නැත්නම් සහලවනවා, දාඩිය දානවා, ඒ වගේ ගති. ඊට පස්සේ ඒකේ සම්පූර්ණ අනිත් පැත්ත එනවා. ওই දෙකෙන් එකකටවත් අදි탁සේරුවට ලක් නොකර එහා පැත්තට යනවා කියන එක කිසිම දෙවන්නේකින් උපකාරයක් බලාපොරොත්තු වෙන්න එපා. හම්බ වෙලා දෙන්න කෙනෙකුත් නැහැ මේ ලෝකේ. මේක නිසා යෝගාචරක පෞරුෂත්වයට ලොකු එකතුවක් වෙනවා මේ කඩයිම පැනගත්තොත්. මේ දසෝපක්ලේශත් අහුවෙන්නේ නැතුව මේ නීරසකම කම්මැලිකම නැති වුණොත් මේක එක පැත්තකින් කියනවා නම් අපේ ජීවිතයේට එන මේ අෂ්ටලෝක ධර්මයන් පිළිබඳව කටයුතු කිරීමේ සෑහෙන හොඳ පාඩමක් මෙතෙන්දී හම්බ වෙනවා. අපි මෙතෙක් කල් දැනගෙන ආපු මේ මිනුම් කෝදු එහෙම නැත්නම් අගයන් ආඩම්බරයන් රුචි අරුචිකාන් පෞරුෂත්වය මේ සේරටම වැඩිය සියලු ගැට කෙලස් ගැට ලිෂණ ඒ කායන මාර්ගයක් තියෙන මේකේ. අපි මොන ඥාන මොන තරතර වල ධානය කටයුතු කරත් ගැටේ ලිහෙන්නේ ඒ කායන ක්‍රමයකට. නිසා ගැටේ ගැටේ හැටියට අපි ගැට ගහගන්න හැටියට ලිහෙන හැටි වෙනස් තමයි. ඒත් ඒ කායන ක්‍රමයක් තියෙන. ඉස්සල්ලා දුක්ඛ සත්‍ය එනවා ඊගාට දුක එනවා ඊගාට සැප එනවා ඊට සැප අදුක්කම සෝකයක් මාර්ගයෙන් අයින් කරනවා ආනෙම කරන ගියාට පස්සේ යෝගාවචරයට ඒ වේදනාව පිළිබඳව ලැබෙන මේ අත්දැකීම මොනම තාලකින්වත් කාටවත් කිව්වට පිළිගන්නේ. ඒ යෝගාවචරය ඊට පස්සේ හොඳට දන්නවා ඕන වෙලාවක මේ නීරසකම කම්මැලිකම ආවන ඒක සමහර විටක ඇත්තටම කෙලෙස් වලිමුත් එන්න ඉඩ තියෙනවා. ඒක සතියෙන් හොඳට තේරෙනවා නම් මතක තියාගන්න ඒ කෙලෙස් නැති නිසා තමයි මේක නිරස වෙලා තියෙන්නේ. උපදින තාක් මේ ලෝකේ උපදින්නේ කෙලෙස්. උපදින තාක් මේ ලෝකේ උපදින්නේ සංස්කාර. උපදින තාක් මේ සංස්කාර දුකයි. උපදින තාක් මේ සංස්කාර අනිත්‍යයි. සබ්බේ සංඛාරා අනිච්ච. සබ්බේ සංඛාරා දුක්ඛ. ඒ නිසා සැප උපදිනවා කියන අපේක්ෂා කරනවා නම් එතන පටන් ගන්නකොටම වැරදි සමීකරණකින් පටන් ගන්න. එකයි අපිට දැනගන්න තියෙන්නේ නූපද වීමමයි කරන්නේ. ස්පර්ශය ගෙවා දැමීමමයි කරන්නේ. ඒ ගෙවා දැමීම අපේ තර්ක මනසට තේරෙන්නේ නීරස වුණා, කොන් වුණා, තනි වුණා, පාළු වුණා, අනුන්ගේ අවධානයෙන් අයින් වුණා, ඒකාකාරී වුණා කියලා තේරෙනවා. ඉතින් එතකොට ඇති වෙන මේ දුක සරුවචන සංකේ දෝමනසය කියලා මේකට කියන්නේ. මේක චෛතසික දුකක් මෙතන තියෙන. කායික දුකක් නෙමෙයි. අර කාමගුණ ගැන කතා කරනකොට වගේ රූපයක් දැකලා අනිෂ්ට වූ අකාන්ත වූ අමනාප වූ අප්‍රිය සහගත වූ රූපයක් දැකලා වෙච්ච එකක් නෙමෙයි මේ තියෙන්නේ. මේ තියෙන්නේ හිතෙන්ම ඇති වෙච්ච සෙල්ලමක්. ඒ නිසා යෝගාවචරයයේ පාළු ගතිය තනි ගතිය එනකොට අර සුදු මාත් එක්ක ලියනකොට ලියලා තියෙනවා. ඒ පාළු තනි ගති Taman හරියට නිකන් මකුළුගේ දලකට අහුවෙච්ච සතෙක් වගේ බදා ගන්නවා හිර කර ගන්නවා කොටු කර ගන්නවා තනි කර ගන්න එක සිද්ධ වෙනවා ඒකයි ඒක නෑ කියන්න බෑ නමුත් යම් කිසි වෙලාවක ඒ පාළු ගතිය තනි ගතිය ඒකාකාරී ගතිය බය ගතිය ආසරණ ගතිය විනිවිද දැක්කොත් පේන තෙක් අහලක හැප්පෙන්න දෙයක් නැහැ පූර්ණ විවේකයක තමයි යෝග සිද්ධ වෙන්නේ පූර්ණ විමුක්තියක සිද්ධ වෙන්නේ හැබැයි අර ළඟ හිරිහැර කරන දැල තියෙනවා. ඒක තාම තුනි එකක්. මේක හරහා දැක්කොත් සම්පූර්ණ විමුක්තියත් තුළ මේක සිද්ධ වෙනවා. ඉන් එහාට Tamanට ආමන්ත්‍රණය කරන්න කෙනෙකුත් නැහැ, කතා කරන්න කෙනෙකුත් නැහැ. කිසිම බාධාවක් නැත්තර. ඉතින් මේ බාධාවේ අයිති අපට ලැබෙන්නේ නැහැ. බාධාව නැති එකේ අයිති අපිට ලැබෙන්නේ මේ පේන තනිකම පාළු ගතිය හරියට විශ්න ගන්න බෑ. ඒක නිසා යෝගාවචරයයේ සැප වේදනා දුක වේදනා සමේ අදුක්කම සුඛ වේදනා વિશેයි පැවතිය යුතු පැවතුම් ආකාර දැනගත්තොත් ඒ අර්පණ අපිට භාවනා කරලා තේරුම් ගනි දවසේ 180කටත් වැඩිය අපි ඉන්නේ අදුක්කම සුඛේ තමයි. අපි ඒකට කැමති නැහැ. අපි වෙලා මුඛාකාරී පොතක් කියවන. එක්ක රේඩියෝ ගදාගන්න. ඒකට මොනවාරි බලන්න. ඒකලි වෙලේ අදුක්කම සුඛය නැති කරගන්න මොනවාරි නැති වුණොත් යහරි පාළු. ඉතින් එතකොට තේරෙනවා මේ ජීවිතයේ මල් අපි විහිං පල්. දීලා තියෙන දවස පුරාවට අපිට තියෙන විවේකේ. එතකොට අපි කියනවා හරි පාළුයි කියලා. පාළු කියලා මොනවාරි හොබි එකක් කරනවා. නැත්නම් පික්නික් එකක් කරනවා. එහෙම නැත්නම් මොකක් හරි කාටද කතා කරනවා. ඉතින් මේ විදිහට අපිට හම්බෙන සෑම අවස්ථාවකම අපි විහිං මේ කරගෙන තියෙන එකක් මිස manussත්වය කියලා කියන්නේ මනුසාත්ම භාවය කියලා කියන්නේ දුර්ලභ වස්තුවක් දුර්ලභ ක්ෂණ සම්පත්තිය නමුත් හැම ක්ෂණ සම්පත්තියම මේක විසිතුරු කරන්න කියලා මේක අලංකාර කරන්න කියලා පුම්බන්න කියලා අර තියෙන සරල භාවය නැති කරගන්න අර තියෙන ඒකට අපි ඒකාකාරීකම කියලා කියලා පැත්ත කරගන්න ඉතින් මේ බටහිර සංස්කෘතිය කියලා කියන්නේ මේක මං හිතන්නේ දැනගෙනම මේක කාබාසිනියා කරන්න හදපු සංස්කෘතියක්. විවිධාකාර පෙළද ප්‍රචාර වලින් විවිධාකාර තොරතුරු මාධ්‍ය වලින් විවිධාකාර මේ මෝස්තරක වලින් කොහොම හරි තැම්පත් වෙලා ඉන්න එක පරාදයක්. දුප්පත්කමක් නැති බැරිකමක් පුළුවන් නම් මෙන්න අපි වගේ පොම්බගෙන හිටපල්ලා කියන ලෝකයක් තමයි තියෙන්නේ. ඒක නිසා යෝගාවචරයට තනි අලියෙක් වාගේ තනි කඟ වේනගේ තනි අඟ වගේ පූර්ණ සටනක් මෙහෙවන්න වෙනවා අර ලෝකයේ තියෙන සම්මත සමුති සත්‍යයන් එක්ක. ඉතින් ඊට පස්සේ Taman අසරණ වෙනවා. Taman තනි වෙනවා. දැන් මේ යන්න හදාන්නේ ගඟ දිගේ ඉහළට. ඒකට යන්න පුළුවන්. පෞරුෂත්වයක් තියෙනවාද? මට කටක් දාගෙන යන්න කවුරුර හම්බ වෙයිද? මේක තමයි අපිට තියෙන ප්‍රධාන පෞද්ගලික ප්‍රශ්නේ. ඒ නිසා අනිත් එක තමයි මේක එක දවසක් වුණාට හරියන්නේ නැහැ. දෙපාර තුන් පාර හතර සැරේ පස් සැරේ පදම් වෙන්න. පනර හිටින්න ඕන. පනර හිටියට පස්සේ තමයි තේරෙන්නේ මේ පැමිණිච්ච අදුක්කම සුඛ වේදනාව විශේෂයි අවිජ්ජාන්ධකාරය අවිද්‍යා අනුසේ තියෙන තාක්කල් අපිට පේන්නේ මේක අනතුරක් අවාසනාවක් අබැග්යක් වගේ. ඒ නිසා ඒක හරි අමිහිරි. හරි පැංගිරි. නමුත් යව දවසක තේරුම් ගත්තොත් මේ අදුක්කම සුඛ වේදනාවේ හීන නූලේ යටි පහු වෙලා අවිද්‍යාන්තකාරයයි තියෙන්නේ නැත්නම් අවිද්‍යා අනුසයයි තියෙන්නේ අවිද්‍යාංශය දැක්කපු ගමන්ම මේක පුදුමාකාර සතුටක් බවට පත් වෙනවා. ඉතින් ධර්මයේ තියෙන අකාලික ගතිය ඇත්ත ඇති ඇතියෙන් දකින්නකොටම කිසිම වෙනසක් කරන්නේ නැතුව ඒ සිද්ධියම පැණි රස වෙන්න පටන් ගන්නවා. යම් හේකින් ආය නැවත අවිද්‍යාව ආවොත් එහෙම අච්චර පැණි රස දෙය ආය අඹුරු අඹුල් වෙන්න පටන් ගන්නවා. ආන් ඒ වගේ මේක සම්පූර්ණ මනෝමය ලෝකයක් බව. මේක සම්පූර්ණ මනෝ පුබ්බංගම මනෝ ශ්‍රේෂ්ඨ බව. මනෝමය බව. වැටෙන්නේ මේ රූප ධර්ම ගෙවන් කිරීමත් එක්කමයි. රූප ධර්ම තියෙනකන් මැනිය හැකි, කිරිය හැකි, අල්ලා බැලිය හැකි රූප ධර්මත් එක්ක යන්නේ. ඒක ගෙවම් කරලා කරලා කරලා හොඳටම තුනී වෙනකොට තමයි හිත මේ මනෝමය தത്വෙට නැත්නම් නාම ධර්ම පැත්තට යන්න පටන් ගන්න. එතනදී මුළු භාවනාවම තේරෙන්නේ අඩ හීනක දකින හීනයක් වගේ. අඩ නින්දක දකින හීනයක් වගේ. මේ ඇත්ත උනේ ඇත්තද උනේ නැත්නම් මේක බොරුවක්ද? මේක මනසින් හදාගත් එකක්ද නැත්නම් අල්ලා බලන්න පුළුවන් ගහපා දෙන්න පුළුවන් එකක්ද කියන එක මැරෙන කම්ම නැත්නම් රහත් වෙන කම්ම යෝගාවචරකේ හිතේ තියෙනවා. මොකද කිසි කෙනෙක් කවදාකවත් පිළිගන්නේ මේ ලෝකේ මනෝමයයි කියලා. ලෝකයේ මනෝභුබ්බංගමයි කියලා. මනෝශ්‍රේෂ්ඨයි කියලා. ඇත්ත තමයි රූප ධර්ම පිළිබඳව යම් පරිචයක් වෙනකම් යම් ප්‍රවීණතාවයක් වෙනකම් අපිට උගන්ලා තියෙන ශාස්ත්‍ර ශිල්ප අනුව අපි පුළුවන් තරම් මේක මනෝමය නෙවෙයි ඇල්ලිය හැකි බැලිය හැකි කිරිය හැකි ඇසිය හැකි ගඳ විදිය හැකි රස විදිය හැකි ලෝකයක් තියෙනවා කියලායි අපි මේ වැඩ කරගෙන යන්නේ. ඒක තමයි අපි මේ බෝසත් කරගන්න හදාන්නේ. කාට උපදි සම්පatti කියලා කියනවා. මේ උපදි සම්පatti වඩන්නයි හදාන්නේ. නමුත් මෙතෙන් ගියාට පස්සේ එන උපදි සම්පatti නෙමෙයි ඒ වාකරේ දක්වන ආකල්පයෙන් තමයි ඒක දුකක්ද සැපක්ද බවට පත් වෙන්නේ එතන අවේ මේ අකාලික තත්වයක් තියෙන්නේ. ඉතින් මේක ඇත්තටම එක ජීවිතයකදී දරන්න අමාරු තරම්. ඒක නිසා වෙන්න ඇති මේක ඒ පන්නරේ වැටි වැටි වැටි වැටි නැවත නැවත කරමින් කරමින් කරමින් මේ යෝගාවචරයා ඒකට පදම් කරන ගතියක් තියෙනවා. ඒක නිසා මේ පළවෙනි මාර්ග ඥානයේදී පවා පළවෙනි මාර්ගයට විශේෂයෙන්ම ඒ රූප ධර්ම නැත්තම් කායනුපස්සනාවදලා වේදනානුපස්සනාවට හැරෙනකොට එක දවසක් වෙලා බෑ. නැවත නැවත නැවත නැවත මේ කරනකොට තමයි මේ යෝගාවචරය ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් අර ගංග දිගේ ඉහළට පීනනේ ලෝකයා මතිමතාන්තර අනුව කල්පනා කරන ක්‍රමයට වෙනස් අර විසాగතුමා වගේ අහන්න පුරුදු වෙන්නේ මේ සැප වේදනාවේ සැප දුක දෙක මොකක්ද? දුක් වේදනාවේ සැප දුක දෙක මොකක්ද? අදුක්කම සුඛ වේදනාවේ සැප දුක දෙක මොකක්ද කියලා ප්‍රශ්නයක්වත් අහන්න පුළුවන් තරමකට හිත හැදෙන්නේ සෑහෙන තඩමාරුණාට පස්සේ. ඊට පස්සේ තේරෙනවා මේ හැම සැපක්ම හැම දුකක්ම හැම අදුක්කම සුඛයක්ම අනුශේ ධර්මයක් එක්ක බැඳිලා තියෙන්නේ. තප වේදනා හැමදාම කාමරාග අනුශේට බැඳිලා. දුක් වේදනා හැමදාම පටිඝානුශේට බැඳිලා. අවිජ්ජානුශයත් එක්ක මේ අදුක්කම සුඛය ගමන් කරනවා. ඒ නිසා වේදනාව මෙනෙහි කරනවා නම් රූප ධර්ම මෙනෙහි කරනවා කියන්නේ දෙතවරව මෙනෙහි කරන්න කියනවා. සැප වේදනා අපසැප වේදනා සාමාන්‍ය මෙනෙහි කරන්නේ මොකද ඒක අපේ වාසියට හිටින එකනේ. දුක් වේදනාවක් ආවොත් විතරයි මෙනෙහි කරන්නේ. මෙනේ කරන්නේම නැද්දකින් නොපතන්න දෝමකින් කියලා තමයි. කවදාකවත් මෙනේ කිරීම හරියන්නේ. ඒක නිසා හොඳට දැනගන්න පුළුවන් නම් මේ මම මේපත් වෙලා තියෙන්නේ වෙහෙස කර දුක් වේදනාවක මේ વિશે මගේ මානසිකත්වය නැත්නම් මනසේ වර්ණය පටිගය කියලා දැක ගන්න පුළුවන් නම් නැත්නම් දෙතවර මෙනෙහි කිරීමක් කරන්න පුළුවන්. එතකොට මේ වේදනාවෙන් දුරස්ත වෙන්න පුළුවන් කියලා කියනවා. ඒක සාමාන්‍යයෙන් ඒ බටහිර පැත්තෙන් කතා කරනකොට කියන්නේ මේ ඔපරේෂන් කරන නැත්නම් ශල්‍ය කර්මයක් කරන දොස්තර මහත්තයා ඒ දොස්තර නෝනා හරි මහත්තයා හරි ඒ ලෙඩාගෙන් ක්ලිනිකලි ඩිටැච් වෙන්න ඕනේ. ඒක නැත්තම් ඒ ඔපරේෂන් එක කරන්න බෑ. මොකද එයාගේ ඇඟත් එක්ක අඳුරගන්න වේදනත් එක්ක අඳුරගන්න කියොත් එහෙම හඟුම්බර වෙනවා. ක්ලිනිකල් ඩිටැච්මන්ට් එකක ප්‍රොෆෙෂනලි වෘත්තීයම වශයෙන් ගන්න ඕනේ. ඒ වගේ තමයි මේ වේදනාවත් එක්ක වැඩ කරනකොටත් you have to get a distance from the pain කියලා කියනවා. ඒ ඒ සැප හෝ වේවා දුක් හෝ වේවා දේ උදු විශයක් විතරක් කරගන්න. මේක මගේ සැප මගේ දුක මේක වැඩි වේවා මේක අඩු වේවා කියන මතිමතාන්තරත් එක්ක ගියොත් අපි හැමදාම අර අනුශේ ධර්මයට පටලැවෙනවා. නිසා අනුශේ ධර්මයේ දැක ගන්න නම් ඒ වේදනාව විශේෂයි ඒක හුදු විශයක් කරගෙන බලන්න පුළුවන් ශක්තියක් වුණා. ඉතින් ඒ නිසා සතියේ සතිය නිර්වචනය කරනකොට කියනවා ඇති හැටිය දැකීම මිසක්කා වේදනාවේ ඇති හැටිය දැකීම මිසක්කා නරක වේදනාවක් නොවේවා සැප වේදනාවක් වේවා ආදි වශයෙන් තියෙන ඒ මනසේ වර්ණ ගැන්වීම අල්ලා ගන්න බෑ ඒක පිළිබඳව සත්‍යමත් වෙන්න බැරි නම් නැත්නම් ඒ අතරම් වේපුල සතිය අඛණ්ඩ සතියක් නැතිනම් මේ වේදනා අවස්ථාවේදී සෑහෙන කාලයක් එක තැන කරකවෙන්න පටන් ගන්නවා. මොකද ඒ කායනපසනාවට වැඩිය අධික නැත්නම් විශිෂ්ට එහෙම නැත්නම් තීක්ෂණ නැත්නම් බොහොම තලතුණා වීර්යයක් මේ සතියක් අවශ්‍ය කරනවා මේ වේදනාව අල්ලගන්න. ආහන් මේක දැනගත්තට පස්සේ තමයි යෝගාවචරය අර මේ ගොඩබිම වේගය ගත්ත නැත්නම් ධවනපතේ වේදනේ ගත්ත වේගය ගත්ත ආශයන්තරාවක් වේගය මටකට වැඩි කරලා ඒ තටුවල හැඩේ වෙනස් කරලා මීට ආගිරි ගාගෙන ඉහළට ඔසවන වගේ දැන් අර ඝණයක සමතුලිතය ගත්ත සමතුලිතතාවයේ ගත්ත ඒ යානේ දැන් තරලයක සමතුලිත වෙන්න පටන් ගන්නවා. ඉතින් එතෙන්දී යන්ත්‍රයේ උප්පරිම වේගෙන් වැඩ කරනවා. අන්තික වැඩිම බර තියෙන වෙලාව. වැඩියෙන්ම සහයෝගය දක්විතු වෙලාව ඔක්කොමලා එකට මේ පටිතද කරගෙන සමතුලිතතාවයට එනකන් උදව් කරන්න ඕනේ වගේ මෙතනදී යෝගාවචරය පරියන්කේ විනාඩි 45ක් 35ක් 45ක් පැනලා මේකට එන්න આવොත් බොහෝ විට පරදිනවා. පරියන්කෙට ගිය ගමම වගේ නැත්නම් විනාඩි 10න් 15න් වගේ හොඳට අර කායික වීර්ය, චෛසික වීර්ය තියෙන වෙලාවෙ මේකට આવොත් නම් ඒ යෝගාවචරයට එකත් එක හැප්පිලා මේ කියන ධර්ම මේ කියන උපදේශ මතු කරගෙන අර චෛසික වීර්යය යන්න පුළුවන්. එහෙම නැත්නම් උගාකලට අමාරු. නමුත් ඒක වෙන්නේ නැහැ මම එහෙම කියන එක වැරදි වෙන්නේ නැහැ නිතිපත භාවනා කරන කෙනා. නිතිපත භාවනා කරේ නැත්නම් දවසක එනවා අනිත් දවසේ නැති වෙනවා. නමුත් නිතිපත කරන කෙනාට විශේෂයෙන් මේ වගේ භාවනා වැඩමුළුවක ඉන්නකොට පරියංක සක්මන පරියංක සක්මන දිගට යනකොට ක්‍රමයෙන් ක්‍රමයෙන් ක්‍රමයෙන් අපිට වෙන්නේ මොකද්ද මුල් මුල් දවස්වල සත්‍ය සමාධිය අවබෝධ කරගන්න විනාඩි 30 ගියාට අනිත් දවසේ ඉඳ ගන්නකොටම ඒ සත්‍ය සමාධිය බුදුපත් වෙන වෙලාවක් වෙනවා. අන්න ඒ වෙලාවට කැස් කැසකොට ගහගෙන හිතා ගන්න ඕනේ අද ආවොත් ඒ ආස්වාස් ප්‍රසවාස තුනි වෙච්ච තැන මං කිසිසේත් මේකට මතිමතාන්තර අනුව උද්දාමයටපත් වෙන්නේ නැතුව පශ්චාත්තාප වෙන්නේ නැතුව මේක පුළුවන් තරම් වෙලාවක් එහෙමම හිතට වද්දා ගන්න. ඒක හොඳට කියන්නේ වශී කර ගන්න ඕනේ. වශී කරනකොට කරනකොට කරනකොට තමයි තේරෙන පටන් අර ගන්නවා කිච්චර තටමඬ දෙයක්වත් නැහැ. ඒ මොකද අර අවිද්‍යා අනුසය අවිද්‍යානුසය වශයෙන් තේරුම් ගතට පස්සේ එච්චරම් පැංගිරි රසයක් එන්නේ. මුල් මුල් වෙලාවේදී ඒක අමාරුකමක් තිබුණාට. නමුත් මේ මම ඉස්සර කිව්වා වගේ මේ භාවනා ජීවිතයේ වැදගත් සම්දිස්ථානයක් වුණාට මහා ලොකු ළඟාවීමක් නෙවෙයි. මේ අපි කරන්න හදාන්නේ කායනුපස්සනාව ඉඳලා එනත කායනුපස්සන සතිපට්ඨානේ ඉඳලා වේදනානුපස්සන සතිපට්ඨානට යන අවස්ථාවේ තියෙන විචිත්‍රව දකින්නයි. ඊට පස්සේ තමයි මේ යෝගාවචරයට වේ කායනුපස්සනා කියන තිරේ අයින් කරලා වේදනානුපස්සනා කියන තිරේ අයින් කරාට පස්සේ තමයි සංඥා පිළිබඳව එහෙම නැත්නම් සංඥා ස්කන්ධය කරන හොල්මන් ටික දැක් ගන්න පුළුවන්. ඒක හරි ශාස්ත්‍රීයයි. ඒක හරි දාර්ශනිකයි. නමුත් බරපතල වැඩ හරිය තියෙන්නේ මේ පළවෙනි එකේම තමයි. නැත්තම් කායනුපස්සනා ඉඳලා වේදනානුපස්සනාට යනකොට ගොඩාක් පරිණාමයක් සිද්ධ වෙනවා. නමුත් ඒ දැනුමෙම නැත්තම් ඒ ඒ දක්ෂතාවේම තාසියුම් පොතු ගැයලෙලි තමයි ඉස්සරහට සංඥා සංස්කාර විඥාන දිගේ යනකොට යන්නේ. ඉතින් අපි ඉස්සරහට ගත්ත නිබ්බේධික සූත්‍රයත් මේ කාම රාග කියන එක බොහෝ විට කායනුපස්සනා වගේ වචනයක අර්ථයට සම කරලා සි වේදනා පිළිබඳ උගල දැන් ਸਰවචනාංශී ඊගාවට ආර්දනා කරනවා සංඥාව පිළිබඳ වෙන්න පුළුවන් මේ தত্ত্ব eh, අවබෝධ කරගත්තොත් අර කායනුපසනාව ගත්ත අත්දැකීම වේදනාපස්සේ ගත්ත අත්දැකීම එහෙමම දිගින් දිගට සිව් වීම තමයි වෙන්නේ. ඒ නිසා මේ සම්දිස්ථානි හරියටියට තේරුම් ගන්න බැරි වුණොත් වෙන්නේ මොකද? භාවනා කෙරුවයි කියලා හිතාගෙන හිටියට ප්‍රශ්නයක් ආවම අමාරු වෙනවා. මේක හරියට තේරුම් ගත්තා නම් ප්‍රශ්නයක් එන්නේ එන්නේ සතුටු වෙනවා. හොඳයි මේ ප්‍රශ්නේදී මම කොහොමද වැඩ කරන්නේ? ඉතල මේ තමන්ගේ පරියන්ක ප්‍රශ්න එනවා. ඊට පස්සේ ওই ප්‍රශ්නේ සක්මනට යනවා. ආ සක්මනට ගියාම මම කොහොමද මේකදී වැඩ කරන්නේ? ආ ඒ දෙක අල්ලගත්තට පස්සේ නෝ එන අයිතිනිතා වැඩ කරනකොට කොහොමද එන්නේ? අයිතිනිතා වැඩ කරනකොට අල්ලගත්තට පස්සේ ඕන්න කියනවා භාවනා මධ්‍යස්ථානයෙන් ගෙදර ගියාම ඊටත් වැඩි උග්‍රයි ප්‍රශ්නේ. ආ ඒ ටික කරගෙන අපි හිතමු ප්‍රමාණිකර තඩමාරුකට පස්සේ අල්ලපු ගෙදර එක්කනාගේ ප්‍රශ්න තව වෙන කෙනෙක් ප්‍රශ්නයක්. ආහන විතර මේක ඉත්‍රි පැත්‍රි වැඩිම එහෙම නැත්නම් මේ අන්වේ ඥානයගේ වැඩිම ඒක අමතර අපට හම්බෙන ලාභයක්. ඒ සඳහා කළ යුත්තේ මොකද්ද? මේ කරන අභ්‍යාසයෙන් නිත්‍යපතා කරන්න බොහෝ වෙලා ඒ හිත තැම්පත් වෙනකොට ඒකට යන්න දීලා ඒකට සැක ප්‍රශ්න එහෙම නැත්නම් ශිල්ප දක්වන්න යන්නේ නැතුව එහෙමම යමක් නොකර එකට කියයි වැඩෙන්න නිසින්ද වැඩෙන්න තියෙන අවස්ථාව බලන ඉnde ඉnde ඉnde තේරෙනවා මුලති මුලති ගොඩාක් මේ පීරි අවශ්‍ය වුණාට එnde end end end ඒක බයිසිකල් පදින එකනා <clears throat> වේගෙ වැඩි වෙන්න වැඩි වෙන්න සම්බර භාවයේ තේරුම් ගන්නවා වගේ ඒගේ මුලින් මුලින් සතිය ගොඩක් හසුරවන්න වුණාට අහු වෙනකොට ඒ සතිය විසින්ම කස කැවෙන බව ඉන්දිය සමතාවයට ආවට පස්සේ ඒ එකලස එකලස මතින්ම ආරක්ෂා වෙන බව යෝගාචර තේරනකොට තමයි මුලින් මුලින් කරපු අත්දැකීම් වලින් හම්බෙච්චි අත්දැකීම් එනකොට තමයි භාවනා නොකර ඉන්න බැරි තත්ත්වයටපත් වෙනවා. ඒක නිකන් මේ දවල්ට උදේට රැයට කෑම කනවා වාගේ, නිදා ගන්නවා වාගේ, නානවා වාගේ අනිවාර්යම කළ යුතු තත්ත්වයකටපත් වෙනවා. එහෙම වුණාට පස්සේ තමයි මේ යෝගාවචරයට මේ එදිනදා වැඩවලදී කරගන්න අවුල්පාස අඩු කරලා මගේ වචනෙන් කියනනම් පින් කිරිලා පැත්තක දාලා පවු නොකර සිටීමේ අදිෂ්ඨානයක් ගන්න. ඉච්චර පිං කරලා ලබාගත්ත මගේ මේ අතින් පයෙන් ආයෙ නෑ කවදාකවත් ඒ නරක වැඩක් කරන්න. කවදාකවත් නෑ කාටවත් බයක් බරක් ඇති කරන්න. පුළුවන් තරම් ඒ එන්න පටන් අර ගන්නකොට ඒ මේ මේ විශේෂ මේ වේදනා නැත්නම් මේ නාම ධර්ම පිළිබඳව ඒකට සූදානම් ඒකට එළඹිච්ච ඒක ජයගත්ත தത്വෙට එනකොට තමයි අපිට කවුද ඇසුරු කළ යුතු මිත්‍යා කවුද නැති මිත්‍යා කියලා තේරෙන්නේ. මොන කෑම වේල කෑවොත් අපිට සැප මොන කෑම වේල අපිට අපත්‍යද කියලා. මොන ඉරියව්ව හොඳද මොන ඍතුව හොඳද මොන දේශය හොඳද ඒ සේරම ඊට පස්සේ බලන්නේ මේ අදුක්කම සුඛ වේදනාට yaadෙන. එතකොට මේ කලබගෑනි තියෙන කට්ටියත් එක්ක නෙවෙයි. කලගෝසාව තියෙන අයත් එක්ක නෙවෙයි. පුළුවන් තරම් මධ්‍යම ප්‍රතිපදා නැත්තම් නියතමානී එහෙම නැත්තම් කියනවා ප්‍රයෝජනෙ සලකලා ගත කරන ජීවිතයක ඉඳගෙන ඒක සැලසුම් කරගන්න පුළුවන් නම් කැතරම ගිහිගෙක ඉඳලා වුණත් විචිත්‍ර අත්දැකීම් රාශියක් ලබන්න පුළුවන්. ඉතින් මෙන්න මෙතනදී ඇති වෙන ඒ පාරිසරික නැත්නම් සමාජික තත්ත්ව ඇතිකරණ්ඩයි ਸਰවඥාසිරි භික්ෂු සමාජයක් ඇති කරලා තියෙන්නේ. එහෙම නැත්නම් ඒත්තන් සදා වෙනම චීවර පිණ්ඩපාත සේනාසන කිලම්පස දීලා කිලම්පස පිළිබඳ අවබෝධයක් දීලා ඒ ඒක සඳහාම කැපවෙච්ච සමාජයක් ඇති කරලා තියෙනවා. ඉතින් ඒක ප්‍රයෝගයෙන් සපයා ගන්න පුළුවන් මේ සම්දිස්ථානයේදී තියෙන ප්‍රඥාවේ වටිනාකම දන්නවා. සම්දිස්ථානයේ තියෙන ආකල්පමේ වෙනස නැත්නම් දෘෂ්ටියේ සහ දර්ශනයේ වෙනස අඳුර ගන්න කෙනාට තේරෙනවා තියෙන ඕනෙම බාධකයක් සාධකයක් වඩපත් කරගන්න පුළුවන් ප්‍රයෝග ඥාන පාවිච්චි කරනවා. ඉතින් මේකට කියනවා ආර්ය පරිශ්‍රණය කියලා කියනවා. ඇත්තට මින් පස්සේ නම් විමත්තට ආවට පස්සේ නම් ආයේ කෙනාට යෝගාවචරය කිව්වර කමන්නේ. එතෙන් එනකන් නම් තාම ඉතින් අර කලෙලි කරගන්න එක තමයි තියෙන්නේ. නමුත් වැදගත්ම කොටස නම් ඊට ඉස්සලා කැල තමයි. මෙතෙන් එනකන්. නමුත් මේ ආවට පස්සේ එයා ඉතින් යෝගාවචරයක් වෙන්න මේ යමක් අහලා තේරුම් ගන්න පුළුවන් තත්ත්වයට එනවා. ඒ නිසා යම් කිසි කෙනෙක් මේ කියන දේ තේරුම් කරන වටහා ගන්න පුළුවන් තත්ත්වයක ඉන්නවනම් <clears throat> මතක තියාගන්න ඕනේ බර හරිය ඉවරයි. දැන් තියෙන මේකට අවුල් පාස කරගන්න තුදිකට යන එකයි. යම් කිසිකට මේක තේරෙන්නේ නැත්නම් මේක තාම මම ළඟා කරගත්තේ නැත්නම් මතක තියාගන්න ඕනේ මේක කරන්න නම් බෑ වයසට කියලා. මේක කරන්න බෑ මරණ ඇඳේ ඉඳ මේක කරන්න බෑ ලෙඩ වුණාට පස්සේ. මේකට හොඳ තිරියංකමක් තියෙන්න ඕනේ. නැත්නම් හොඳ ඔදයක් තියෙන්න ඕනේ. මේ ටික කරගත්තා නම් ඔය ලෙඩ වෙනවා කියන්නේ ඉතින් වේදනාව පිළිබඳ ප්‍රශ්නයක් තමයි. වයසට යනවා කියන්නේ ලෙඩ පිළිබඳ ප්‍රශ්නයක් තමයි. මරණය කියන්නේ වේදනාව පිළිබඳ ප්‍රශ්නයක් තමයි. ඒකට සූදානම් නැතුව ගියොත් දුක් දෙකක් එනවා. සූදානම් වෙලා ගියොත් ලෙඩ වෙනවා කියන්නේ ලොකු chance එකක් අඳ කරලා උඩු බැලියට ඉඳගෙන ආනාපාන හිත ධානය ඉන්න එකයි තියෙන්නේ. කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ. වයසට ගියයි කියලා වල කවුරුත් එක ගහ බැන ගන්න දෙයක් නැහැ. දෙන දෙයක් තම්බල දෙන දෙයක් කාලා Tamange හිත මානසිකාරයක පවත්වාගෙන යන්න පුළුවන් නම් දූදරුවන්ට නෑ මේ පිළියන්න මුණු පුරන්නට ලේසි, දොස්තරලටත් ලේසි, මනුෂයාටත් ලේසි. මරණ මොහොතදී වුණත් ඒ මරණයත් හරහා යන්න පුළුවන්. මරණය නිකන් හුදු මාරුවක් විතරයි. තද බල මැරෙන්න දෙයක් ඔක ඇත්තේ නැහැ. ඒ හැම දෙයක්ම වාසියට ගන්න පුළුවන් නිසා වටිනාකමක් තියෙනවා ජීවිතයක පන්නරයක් ලබා ගන්න මේ කායනුපස්සනා පිළිබඳ හොඳ වශීභාවයක් ඇති කරගෙන ඊගාවට එන මේ වේදනා පිළිබඳ හොල්මනේදී Taman පැත්ත වැටෙන්නේ නැතුව බයිසිකලේ පදින කෙනා වගේ සම්බරපාවේ ගන්න පුළුවන් වුණොත් ඒක වේදයක් වෙනවා මේ ජීවිතේම ජීවිතයක් වෙනවට වැඩිය සංසාරෙම සකස් කරන දෙයක් බවටපත් වෙනවා ඒ නිසා දෙවෙනි දවසට මේ පිළිබඳ මාතෘකාවේදී බණ අහගෙන ඉඳලා භාවනා කරලා ලැබලා තියෙන මේ අත්දැකීම් නිසා සියලු දෙනාටම ඒ පැමිණෙන සෑම දුකක්ම පැණි රහක් බවට පත් කරගෙන ජීවිතයේ බුදුහාමුදුරුවෝදී උතුමන් වහන්සේලා විසින් කියන ලද මේ දුක්ඛ සත්‍යයේ මේ අයින් කරන්න, ගෙවම් කරන්න හදන දුක එහෙම කළ යුත්තක් නෙවෙයි මේක ආර්ය දුක්ඛ සත්‍යයක් බවට පත් කරන්න ඕනේ දුකට පයින් ගහලා බෑ. මග ඇරලා බෑ. මේ දුක තුලයි විමුක්තිය තියෙන්නේ. ඒ නිසා පැමිණි දුක් පැණි රහයි කියන ගියොත් ඒක Tamanටත් හිතවාදී පරිසරත් හිතවාදී ආදර්ශවත් චර්චයක් පාටපත් වෙනවා. අන්න ඒ සඳහා මේ ධර්ම කොටාශත් එක තේ හේතු වාසනා වේවා කියන ප්‍රාර්ථනාවේ නිමිත් ධර්ම දේශනාවද නතර කරනවා ශිරු දිනාටම සනසීමු දා වේවා කියලා ප්‍රාර්ථනා.